ඒ ශ්‍රද්ධා ගෞරවණීයවරණී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් අවස්ථාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට නැත්නම් ධර්ම සාකච්ඡාවකට. ඉතින් අපි බලාපොරොත්තු වෙමු ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගන්න. ඒ අතර වාදී කාට හරි සභාවට ප්‍රශ්න අහන්න තියෙනවනම් ප්‍රකාශන කරන්න තියෙනවනම් අපි ඒකට සාදර වෙමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ පියවර 16න් හතරවන පියවරේදී ආශ්වාස ප්‍රශ්වාස වාචී සංධාර නොබෙලී ගිය පසු ඊළඟ පියවර 12ේදීද අස්සසිස්සාමීති පස්සසිස්සාමීති සිත කියන්නේ සඳහනන්නේ ඒකේ හදාලා දෙන්න නැති දෙයක් සරණයි. මම හිතනවා හොඳයි කියලා ප්‍රශ්නේ මොකද ප්‍රශ්න ගොඩනගලා තියෙන හැටි වැරදි වචන ගොඩාක් වරද්දලා තියෙනවා නමුත් අදහස මම හිතනවා sannivedana වෙනවා කියලා. ඇත්තටම හතරවෙනි පියවරේදී වචී සංකාර කියන්නේ සඳහන් කළා දෙන්නේ. මම හිතන්නේ මේ ආනාපාන සූත්‍රයේ පියවර 16න් හතරවන පියවරේදී ආස්වාස ප්‍රස්වාස සහ වචී සංකාර නොපෙනී ඒකේ ආසස් ප්‍රසස් කියලා කියන එකේ සඳහන් කරනවා මේ පස්සම්පයන් කාය සංඛාරණ කියන එක ඇත්තටම කියනවා නම් කායානුපස්සනාවට සම්බන්ධ පියවර හතරේ තුන්වෙනි එක එක. ඒ නිසා පියවර 16 ගැන ගත්තාම ඒක එන්නේ හතරවෙනි පියවර නෙවෙයි. හරි හතරවෙනි පියවර. ඒ හතරවෙනි පියවරේ වෙනකොට කාය සංස්කාර පසම්බනේ කරමින් ආස්වාද ප්‍රසවාස කරන්නයි කියලා කියනවා. ඒ වෙනකොට ඒ පියවරට ඉස්සර වෙලා පචි සංස්කාර නතර වෙන්න ඕනේ කියන උපකල්පනයක් ඇතන තියෙන්නේ. ඒකත් එක්කම වෙනවද කියන එක හරියට සඳහන් කරලා නැහැ. කොහොම හරි අපි සාමාන්‍ය මහසිකමෙලි කියනවා නම් ආස්වාස්පස සංසිතිකන යනකොට මෙනේ කරගන්න බැරුව යනවා. මෙනේ කරන්න දෙයක් නැහැ නේ. ඉතින් එතකොට ඒ කියන්නේ මෙනේ කරනවා කියලා කියන්නේ විතක්කේ. ඒ නිසා ආස්වාස් සංසිතිට ඉස්සලා මෙනේ කිරීම නතර වෙනවා. ඒක අත්දකින්න පුළුවන් දෙයක්. ප්‍රශ්න නගන්නේ ඒ විදිහට විතක්ක ਵਿਚාර කියන විතක්කය කියන මිනේ කිරීමන් අතර කරලා ආස්වාද ප්‍රසවාස සංදේහකට පස්සේ ඉතුරු පියවර ටිකේදී ඇයි ආස්වාද ප්‍රසවාසයේ හික්මවන්න කියන්නේ කියන එක මෙතන අහන ප්‍රශ්නේ. ඒක හොඳයි මොකද ඒ ආස්වාද ප්‍රසවාස සංසිද්ධ ගමන් ඊගාවට තියෙන්නේ පීති පරිසංවේදී ඒ ප්‍රීතිය එනකොට කාමරාග අනුසය නිසා හිත පිට යන්න ඉඩ තියෙනවා. හිත ප්‍රීතියට මත් වෙන්න ඉඩ තියෙනවා. ඇතුළත මුලාවට ඉඩ තියෙනවා. එතකොට මේ යෝගාචර සැකයක් ආවොත් මම දැන් මේ ප්‍රීතිය ඕනෑමට වැඩිය අභිරමණය කරමින් ඉන්නවද? එහෙම නැත්නම් මනෝ විකාරකද ඉන්නේ කියලා ආපහු යාට මේ ප්‍රීතිය අභිරමණය කරනවා වැඩි වෙන්න වැඩි වෙන්න සැක කරනවා වැඩි වෙන්න වැඩි වෙන්න නැතිචාන පාණි ආයමතු වෙනවා. එතකොට ආයේ පිළියම් කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මොකද ප්‍රීතිය ඉඳගෙන ඒක උනාට වැඩි අපරමණය කිරීම නිසා හෝ සැකේ නිසා හෝ ඇතිවෙච්ච ප්‍රශ්නය නැති කරගන්න තියෙන එකම ක්‍රමය තමයි ඒත් එක්කම වැඩි වෙන ආනාපානට හිත දාන එක. ඒ කියන්නේ මූල කර්මස්ථානේ සරණ යන්න ඕන. ඊට පස්සේ සුඛ අවස්ථාවේදීත් සුඛේ විඳින්මින් ඉන්නකොට ඒ සුඛයේම ඉන්නවනම් වෙන ආනාපාන කොහොමද සංසිඳිලා. ඒක ආනාපාන කොහොමද හික්මිලා. නමුත් ඒකේ ඉන්නකොටත් නිවන් දැකලා නැහැ නේ. තව සුඛේ පිටම දාසා වෙන්න ඉඳී තියෙනවා. මම මේ විපස්සනාද කරන්නේ නැත්නම් මේ සමතද කියලා හිතෙන් දින තියෙනවා මේ සුඛේ සමත සුඛයක්ද සමාධියෙන් එන සුඛයක්ද ප්‍රඥාවෙන් එන සුඛයක්ද කියලා මේ වගේ සැක එන්න පටන් ගන්නවා. ඒ එනේ ඒ මදමාවතෙන් සැකය හරහාවෝ ප්‍රීති අභිරමණය කිරීමේ කියන කාමරාගය නිසා හෝ පිට පැනපු ගමන් ඒ පිටපයින් ප්‍රමාණයට මේ පැත්තෙන් ආනාපානෙ අකුලප් වෙන්න පටන් ගන්නවා. අර සංසිද්ධ ආනපන ඇවිසෙන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී යෝගාවචරයා නැවත පිටපොට ගිය වාහනේ ආය පාට දාගන්න කරන්න තියෙන රහස්සස් ප්‍රසවාසයේ සරණ ගිහිල්ලා අහම්බෙන් එනකොට මතුවලා තියෙන ආනාපානේ සරණ ගිහිල්ලා ඒක දිහා බලනකොට ආයෙත් ඒක ඒ පොඩ්ඩට අහුවෙන්නේ යාන්තම් අහුවෙන්නේ හම්බෙච්ච එක සංසිඳනකොට ආයෙත් පදපවතට එනවා ඒ විදිහට චිත්ත පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී ඒ කොයි එක කරගෙන යනකොට වුණත් මදපාවතෙන් පිටපණින්න ඉඩ තියෙනවා ඒ පිටපයින් හැම වෙලාවකම සංසිද්ධ වුණ ආනාපානය විසින ගතියක් එනවා. එතකොට මේ යෝගාවචරය දන්නවනම් පිටපණින එක ස්වභාවිකයි. ඒ මොකද අපි මේ පාර ඉතර තව හුරු නැති නිසා. නමුත් පිට පැනපුවම ඊට සාපේක්ෂව සංසිධිචානපානේ කලබල වෙනවා. ඒ පිටපයින් හැම වෙලාවකම ආනාපානේ නැවත පිළියම් කිරීමේ උපක්‍රමයක් විදිහට මැදමාවතට ගැනීමේ උපක්‍රමයක් විදියට සැකේ දුරු කිරීමේ උරගලක් විදියට පාවිච්චි කරන්නේ නැත්නම් අවසාන අවස්ථාව දක්වම මේ පෙතේ යන ගමන් පැත්තකට අදින්න පුළුවන්. ඒ නිසා කායानुපසනාවක තියෙන වටිනාකම, රූප ධර්මයක තියෙන වටිනාකම කොතනක හරි අමතක කරලා භාවනා කරන්න ගියොත් ඒ යෝගාවචරයට සැකයක් එන්න පුළුවන්. ඒක ගැන බලාගෙන ඉන්න කෙනාට සැකෙන්න පුළුවන් මෙයා හුදු මනෝවිකාරක ඉන්නේ. මම දැන් මේ මේ අහවල් එකේ ඉන්නේ අහවල් ඥානය ලැබලා තියෙන අහවල් ධානයේ ඉන්නේ අහවල් මේ මාර්ගඵලයේ නිවන ලැබලා තියෙනවා කියලා ඒ මොන මොන විකාරකෙ හිටියත් සතිය ඉක්මන් ඉක්මන් කරගෙන ආනාපාන සතිය ඉක්මන් කරන ඉස්සර කරගෙන යන කෙනාට හැම වෙලාවෙදීම උරගලක් විදියට ආනාපානෙ තියෙනවා ඒකෙන් පිට අනවහට එන්න බැරිකමක් තියෙනවනේ ඒක භයානක පිටපොට යamak වෙනවා. ගැස්සිච්ච ගමන් වෙන්නේ ආනාපානෙ එන්න පටන් ගන්නවා. එනකොට නැවත ආනාපානට යන්න දන්නවනම් ඒ ලෝක යෝගාවචරයට කමඨාන් සුද්ධ කරන්න ඕන කවන්නේ. ඒක දන්නේ නැති නිසා තමයි මේ නිතර නිතර කමඨාන් සුද්ධ කරන්න ඕනේ. එනේන එක දිගේ අල්ලගෙන යනවා. නැවත ආනාපානෙට ගිහිල්ලා ඒ නොමග ගියේ පාර හරි පාරට දාගන්න එක දන්නේ නැත්නම් මේ මේ ආනාපාන සති භාවනාවේදී කිලෝරක් නැති ප්‍රශ්න මතු කර ගන්නවා. කිලෝරක් නැති සැක මතු කර ගන්නවා. කිලෝරක් නැති මේ අවුල් ඇති කරගන්නවා. නමුත් ඒ හැම අවුලකටම උත්තරය ආනපාන තියෙනවා. දැන් කොච්චර පිටපොට ගියත් ඒකට කනගාටු වෙන්නේ නැතුව නැවත ඒ කලබල වීම නිසා ඇති වෙන හුස්ම ආස්වාස් ප්‍රසවාසයේ නැවත අරමුණු කරගන්න තරම් දන්නවනම් කොච්චර වැරද්දක් සිද්ධ වුණත් නැවත ආනාපානය අරමුණු කිරීමෙන් ඒ සියලු වැරදි වල පෞසමා වෙනවා. ඉතින් ඒ නිසා ඒක මේ හරි වැදගත් මේ භාවනා කරන්න යනකොට ආනාපාන ගෙවෙනවා තමයි. මොකද ප්‍රශ්නයක් මතු වෙනකොට ආයෙ මතු කරනවා. සැකයක් එනකොටම ආයෙ මතු කරනවා. අන්නේ මතු වෙච්ච ගමන් ඒ සැකේට පිළිතුරු තියෙන ආනාපානට යන්නේ ඕන දෙයක් අප කළා ආනාපාන ගියට පස්සේ ආයෙ මුලක ඉඳලා විකීටි පාරකින් ආයෙ මැද මාතෘ ගෙනත් තමයි ඊට පස්සේ ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ආයෙ සැරයක් කලබල වෙනවා. කලබල වෙන හැම සැරේම ආනාපානෙ එන එක අත්දැකීමෙන් තමයි දැක් ගන්න පුළුවන්. එනකොට කායිමවත් උපදෙස් අහන්න නැතුව ඒ ආනාපානේ සරණ ගියොත් ආයෙත් යනවල මැදමාවතට දාන්න. ඒක නිසා මේ පාරේ යනකොට පිටපොට යන්න නැතුව නෙවෙයි. කිසිම සාතිකයක් දෙන්න බෑ. තමන් පිටපොට යන්නේ නැහැ කියලා. පිටපොට යනවාමයි. යන හැම වෙලාවෙදීම මතුවෙන ආනාපානේ තමයි තමන්ට පහන් කණුවක් වෙන්නේ. පෙරමඟ දර්ශකෙක් වෙන්නේ. ඒ නිසා ආනාපානේ සරණ යනවායි කියලා කියන්නේ රූප ධර්මයක්. ඒක මේ මනෝ විකාරයක් නෙවෙයි, හිතලුවක් නෙවෙයි. ඊට පස්සේ එහෙම නැත්නම් තමන් ඉඳගෙන ඉන්න ඉරියව ගන්න පුළුවන් එකට කොයි එක හරි රූප කර්මස්ථානයක් මුලින් අල්ලගත් එක ගඟේ ගොඩට යනකම්ම අත්ලතරින් නැතුව වගේ ආනපනති කියන්න කියනවා. හැබැයි දක්ෂයාට පිටපොට යනව නැති කෙනාට ආනපනේ නැහැ. ආනපනේ සංසිඳලා. එයා ඒක ගැන සැක කරන්නේත් නැහැ. ඒ මතුවෙන ඒකට මතුවෙන රූපයක් වේවා සද්දයක් වේවා ආලෝකයක් වේවා අභිඥාවක් මොනම දෙයක් ගණන් ගන්නෙත් නැහැ. ඊ අපි ධර්ම දේශනා මතක් කරගත්ත විදිහට අර තියෙන විවේකයේ දිගේ යනවා. එයාට ආනාපානිය ආය සරණ යන්න ඕනෙත් නැහැ. ආනාපානිය අහුවෙන්නෙත් නැහැ. මදමාවත අඳුරන නිසා. ඒ නිසා මේක මේ මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් කියලා මම කියනවා. එතකොට මේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ දක්ෂ කෙනෙක් එහෙම නැත්නම් මේ කුශාග්‍ර බුද්ධිමත් කෙනෙක් ගුරුවරයෙක් නැතුව නමුත් මේ එක වචනෙන් අල්ලගෙන භාවනා සම්පූර්ණ ඉවර කරන්න පුළුවන්. එයා මේ එනේන දේවල් කන්නේ නැහැ. කන්නේ නැති නිසා ආනපන නැස මතුවෙන්නේ නැහැ බලන්න ඕනෙත් නැහැ. කෑවොත් ආනපන මතුවෙනවා මතුවොත් ආනපන බලනවනම් තමන්ට මැදමාවත අහු වෙනවා. කමඨාන් සුද්ධ කරන්න තියෙන නිතර නිතර කමඨාන් සුද්ධ කරන්න තියෙන අයිති අවශ්‍යතාවය නැති වෙනවා. නමුත් නැවතත් ආනාපානේ සරණ නොගින් අර අහු වෙන දේවල් දිගේ යන කෙනාට අන්දාලියේ කැලයක් ඇත ඇවිදිනවා වගේ යන යන දා හැප්පෙනවා. මොනක් අපේන්නේ මොකද මේ ආරාණපානේ පාවා දීලා নানা ආකාර දේවල් දිගේ ඒ මායя දෙන ලනු දිගේ වංචනික ධර්ම දිගේ දුවනවා. ඉතින් මේක මේ අත්දැකීමෙන්ම එහෙම නැත්නම් මේ කලබුරුද්දෙන්ම අහබුරුද්දෙම පුරුවා කලබුරුද්දෙම පෙර ගන්නවා. ඉතින් මේක පුරුදු කරගත්තොත් පැහැදිලිව කියන්න පුළුවන් යාට තනියෙන් භාවනා කරන්න පුළුවන් කියලා. ඒක පුරුදු නැත්නම් මේක උනේ අය අරක උනේ අය කියලා සැක කරන කෙනෙකුට නම් උදේ හවස කමටහන් සුද්ධ කරත් ස්වාධීනත්වයක් ලබා ගන්න බැරි වෙනවා. මොකද දන්නේ නැහැ ඒ වෙලාවට මේ ගොඩ එම සඳහා නැවත ආනපන තිනව ආනපන දෙහිත දාපුවම හරියනවා කියන්නේ. ඒ නිසා මම නැවතත් කියන ප්‍රශ්නේ හොඳයි. මම හිතනවා ඒකට ප්‍රමාණවත් කියලා පිළිතුරු අපි යනවා ඊගාට. මේක පන්තියේ kindly explain about Chitta Sankara and process of Vasambhaya Chitta Sankara. Uh, Chitta Sankara according to the Chullavedala Sutta very clearly explained that uh, Sanya, Vedana, means perception and the uh, feelings. So we in our day-to-day -day life feelings or perceptions are really important in our likings and disliking, in our personality traits, in our objectives. So therefore, uh, feelings and perception are playing a very big role uh, in one's likings and disliking. But even if you are not making any and uh, if you are going, if you are not making a conscious a decision to increase the pleasure or pleasure principle or developing so much of science, if you are promising to not to do and just to be mindful on the in-breath and out-breath, when the in-breath and out-breath ceases to exist, there are a lot of feelings and perceptions going to arouse without the meditator's conscious involvement. They are sometimes psychological wounds uh, suppressed and they are coming freely as far as there are new, new impingements are not there. So when that happens, some people recognize this as a very big, quick achievement of the spirituality. Some people become frightened about them. How can this uh, out of the place feelings arises, some perceptions arises. So you can't do away with that. So whenever such a feeling and perception arises, pleasurable or unpleasurable, if you are to get moved, if you are to get disturbed, uh, your path will be very haphazard and staggered. But instead, knowing that there are some kind of a, uh, uh, latent tendencies, they are just coming out and disappearing. So therefore, not to get disturbed, not to assume, not to react to them, easily you can uh, go through it and knowing this is a stage in the drama of understanding the reality. So therefore there is some kind of a uh, monitoring or unassuming kind of a training whenever such feeling and perception arises. Uh, main thing, main feature of that feelings and perception is they are not related to the background all of a sudden strange feeling arises, strange perceptions arises. Uh, that is that, that is a part and parcel of the game. So there one has to still maintain the middle path, not to taken away from, not to take for a ride by the feelings and perceptions. So therefore, there are discussions. The mutual discussions are very important. That is why in the formal uh, meditation retreats, there are interviews you have to present your experience and uh, the people, those who have more experience will interpret them and correct them uh, not to get moved, not to get carried away by these perception and feelings. Uh, they are called as uh, defilements. Uh, and with, when these defile, the feelings and perception appear like these defilements, main thing, the main tactic, tactic is to not to assume them not to react to them. Uh, just be aware, just be vigilant, but uh, proceed according to the middle path. So therefore, feelings and perceptions mm, usually mystic. At that level, it is appear like something mystic. Whenever you are going to assume, you will be curved, you will be uh, deroute from the main path, and there may be vortexes. There may be some whirlpools, and you will get caught up whenever you come back, uh, main tactic is to not to assume. So therefore it is uh, kind of a thing you have to take your own responsibility. No one can uh, relieve you, no one can do it for you. That is why the Buddha says, I have given the path, I have explained the path, nothing I can do at that level. Mind, you have to take care about yourself. Uh, මට මේ විලා දෙන තිබෙන්නේ මගේ භාවනාවේදී මේ තේරුම් දෙයක් තමයි එහෙම අනවන්ත දෙවිල ඊට පස්සේ විද්‍යා සැහැණ වෙලාවක් හිටුවාට පස්සේ මුළු ශරීරය නිකන් ගල්මාවක් වගේ තත්ත්වයකට පත් වෙනවා කිසිම දැනීමක් නැහැ ශරීරේ හැබැයි මට තේරුණා කෙනෙක් ඉඳගෙන මේ ඔක්කොම දේවල් බලන් ඉන්නවා වගේ ඊට පස්සේ මම තේරුණා ටිකක් වෙනකොට මගේ හිත ඇතුලේ කියන්න බැරි නිකන් අපිට දැල්ලා දඬනවා වගේ ඒක ඇවිල්ලා මේ මට මට හරිම මගේ හිත හරිම يعني මම මහා නරක කෙනෙක් වගේ කියන තමයි තේරෙනවා හරිම මේ ඒක වේදනාවක්වත් නෙවෙයි අපි නම් දුන්නේ නයි. සැලකෙනම් තේරුම් ගන්නවා වගේ මම නැකට නිපදි. ඒක කියලා වගේ මම නිකන් එහෙම හැදෙනවා කියලා ඊට පස්සේ මම කියලා මාලාවට කරා. ඉතින් මම කිව්වා මේකේ සමාජයක් කියනවනේ. ඇත්තටම නරක කෙනෙක් ඉතින්. ඒකයි ඒ නැති හොඳයි තමම දැක්කත් එක නිකමිට හිතන්න ඕක ගිහලා සයිකියාට්‍රිස් කෙනෙකුට කිව්වනම් මොකද වෙන්නේ කියලා. සයිකියාට්‍රිස්ලා කියන්නේ පුදුම විශ්ව જાතියක් මේ ලෝකේ ඉන්නේ. ඒගොල්ලෝ කරන්නේ අර ගිනල්ලා ආය self ego එක ඇති කරලා දෙන එක තමයි. මචං කියන වහාම කියලා සයිකඩලික් ඩ්‍රග් එකක් ගන්න භාවනා කරන්න එපා. ඒක නිසා ඕක කරන්න යන්න එපා කියලා. ඒ නිසා වෙස්ට් එකේ දැන් අලුත් කලාවක් තියෙනවා සයිකෝതെරපි without the self කියලා. අපි මේ self එක කඩන් හදනකොට සයිකියාට්‍රිස් කරන්න හදන්නේ ආ ඒක කොන්ක්‍රීට් වලින් හදලා දෙන එක. වෙල්ඩින් කරලා සප්පෝට් කරලා ආයෙ දෙන එක. ඒ නිසා අපිට ඕන නම් මේක කඩන්ඩ අපිට තියෙනවා මානවයිති වාසිකම ඕන පිස්සුවක් වැටිච්චාමයි. ඕන මැරෙනවනම් මැරිච්චාම මම මේකදී බලනවා කිය. මේක බලලා ඇතුලේ රත්තරන්වත් රත් රිදීවත් ප්ලැටිනම්වත් මැණික්වත් නැහැ. තියෙන කෙලෙස්. ඒක බලන්න පුදුම පෞරුෂත්වයක් ඕන. ඒක නිසා අපි ශ්‍රද්ධාවක පිළිහිටලා සීලක පිළිහිටලා බුදුන්ට මේ ධර්මයේ මේ කය පූජා කරලා එහෙම නැත්නම් මේ ජීවිතේ පූජා කරන්නේ මේක ඇතුලේ මොකක්වත් නැහැ. ගන්න තියෙන්නම බැලුවොත් වමන යන දෙයක්. නිසා නිල්ලම ගහලා තියෙන පෝස්ට් එකක් Duragama, whenever you see your real self, you will run away telling that you have seen a ghost. මේක තමයි පෙරේ දෙයක් ඉන්නේ. අපි මේ ලස්සනට ඇඳගෙන උපමට්ටම් කරගෙන අපි ලස්සන මැනර්ස් තියෙන එටිකට්ස් තියෙන මිනිහෙක් වගේ පේන්න හැදුවට ඔය සේරගෙම කරන්න හදන්නේ ඇතුලේ තණ්හා වඩන එකයි. ඇතුලේ මාන්නේ වඩන එකයි. ඇතුලේ මම ආයනේ වඩන එකයි. ඒක එලි වෙච්ච දවසේ පතුරු ගහලා එළියට දැම්මා වගේ වමනයක් ගියා වගේ බඩ එළිය ගියා වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක තුන් හතර සැරයක් වුණොත් තමයි තේරුම් අරගන්නවා මේ පිටින් උපමට්ටම් කරන හිතේ ඇතුළේ මේ අසුචි විරිච්ච කලයක් තියෙනවා. මේ බුදුරජාණන් සසඳහන් කරලා තියෙනවා බාහිරම් පරිමජ්ජසි අජ්ජත් අජ්ජ අභ්‍යන්තරං තේගහනම් බාහිරම් පරිමජ්ජසි. ඒ කියන්නේ අපි ලස්සන මේ තාපසයේ ස්වරූපයක් අරගෙන එහෙම නැත්නම් මේ ලස්සන කොටියමක් උඩ වාඩිලා භාවනා කරගෙන හිටියට බුදුහාම කියන ඔබ පිටින් වල පිරිමැද්ද පිරිමැදුවත් ඇතුලේ තියෙන ආසුචි කන්දක් කියලා. ඒක දැකලා ඒක දිගට දිගට කරොත් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මේ අනෙක් ගොල්ලත් රඟපාන්න ඇදුවට ඒවත් කක්ක කක්ක කල තමයි. කක්ක ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න මම අපෑම වැඩි. ඒක දන්න මිනිහා කවදාකවත් කියන්නේ නැහැ. මේක මේ මේ උත්තරම දෙයක්. මේක හරි පාරිශුද්ධ දෙයක්. ඇත්තටම කියනවා නම් ඒකේ තියෙන කක්කගතිය දන්න තරමට පාරිශුද්ධයි. කක්කගතිය දන්න තරමට පිවිතුරුයි. වසන්න ගිය ගමන්, වහන්න ගිය ගමන් ඇතුලේ මේකේ විස ගඳයි, විස ඔක්කොම හැදලා මේක කුණු වෙනවා. බුදුසෙන් කියලා තියෙනවා තථාගත තථාගතප්ප භික්කවේ වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති. අනේනි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්මය සහ ඒ අනුව බලනකොට මේක එලි කරන්න එලි කරන්න බබලනවා වහන්න වහන්න කුණු වෙනවා. මේ භවනාකින් ඔක පේන්න පටන් ගන්නකොට සංඥා ස්වරූපෙන් තමයි පෙන්වන්නේ. ඒ නැත්නම් වේදනා ස්වරූපෙන් පෙන්වන්නේ. හැබැයි මේ සුද්ධයක් වෙන්නේ. තුවාලකේ සැර එළියට එනවා වගේ. එහෙම නැත්නම් මේ gaduwකින් පුරුවක් හැදිලා එනවා වගේ. ඉතින් ලස්සන දෙයක් නැහැ. නමුත් ඇතුලේ තිබ්බ පිළිකාවක්. ඇතුළට හැරුණොත් අර්බුදයක් වෙනවා. ඒ නිසා මොහාත විකෘත කරලා වනමුකේ පහදලා වටේට පත්තුව වදිනවා. අර්ග මිදිනකොට අර වනමුකෙන් ඔක්කොම එළියට එන්න පටන් ගන්නවා. මේක තමයි සිංහල වෙදකම. ප්ලාස්ටර් ගහලි නෑ. ප්ලාස්ටික් සර්ජරි නෑ. එළියට එන්න දෙන එක. ඒකට අපි මේ වගේ තැනකට එනවා. මොකද මේ වගේ තැන් වල ඉන්නේ මේ වගේම පිස්සුනේ. ඉතින් මේ පිස්සු අනෙක් එක්කනට වමනේ ගියා කියලා ගණන් ගන්නෑ. ඒ නිසා අපිට හොයාගන්න ඕන අපිට අපි වගේම කල්පනා කරන කල්යාණ මිත්‍රෝ ටිකක් අපි මේ මොනම රත්තරන් හොයාගෙන යන ගමනක්වත් ප්ලැටිනම් හොයාගෙන යන ගමනක්වත් මැණික් හොයාගෙන යන ගමනක්වත් නෙමෙයි අපිට තියෙන්නේ මේකේ තියෙන කෙලස් ටික දකින්න ඕකන ආඩම්බර වෙන්න එපා මොක හොඳට විස්තර කරලා බලපන් බැලුවල පස්සේ හැම කෙනෙක් ගාම කිසිම අඩුපාඩුවක් නැතුව සම්ම මට්ටමේ ඔච්චරයි තියෙන්නේ කවදාකවත් හිතන්න එපා ගෑනුන්ගේ වැඩි පිටිමින් ගැඩුයි කියලා කවදාකවත් හිතන්න එපා මේ පොහසතුන්ගේ අඩිය දුප්පතුන්ගේ වැඩි කියලා. කවදාකවත් හිතන්න එපා දොස්තරලගේ වැඩි ලෙඩ්ඩුන්ගේ අඩුයි කියලා. කවදාකවත් හිතන්න එපා ගුරුතුන්ගේ වැඩි ගෝලෙන්ගේ අඩුයි කියලා. කවදා හිතන්න එපා දෙමහුපියන්ගේ වැඩි දරුවන්ගේ අඩුව ඔක්කොම එක පිට කපලා තියෙනවා. එක්කෙක්ගේවත් වෙනසක් නැහැ. ඒ නිසා කවදා හරි තමන්ගේ කක්ක කර දැකපු ගමන් මුළු මානවයම පේනවා. මුළු මානව මනසම පේනවා. පුංචි පුංචි වෙනස්කම් තිබුණාට ඔක්කොම තියෙන මෙච්චරයි. ඊළඟට අතන ඒකෙන් පස්සේ මම දැන් කවුරුහරි කෙනෙක් වැරද්දක් කළා හරි කවුරුහරි නරක මට මට වැරද්දක් කළා මම හිතනවා මම ඉතිරදී නරක කෙනෙක් නෙවෙයි ඒ ඥානන්ද සංස්කනේ you can't do any mistake that you have done um, uh, the you can't see others mistake that you have never done before වෙන මිනිහෙක් වැරද්දක් කරුවයි කියලා ඔබ වැරද්ද දන්නේ ඔබ ඔය ඉතිසල වැරද්ද කරලා තියෙන හින්දා. ඔබ දැන් සුද්ධවන්තයා විදිහට අනුන් ගැන විනිශ්චය කරන්න හදනවා. ඔබට විලිලැජ්ජ නැහැ. ඕක වැරද්දක් වෙන්න බොක් කරලා තියෙන නිසා. එදාට කියන සිට සම්මත්සන සමාදයක් මෑතිමුත් ඕක වුණා. ඕකේ මෙන්න වගේ නරක ප්‍රතිඵල ටිකක් තියෙනවා. කර්මා කරලා පුළුවන් නම් ඒක ගැන හිතපන්. බේරෙන්න බලපන්. හැබැයි මට අයිතියක් නැහැ උඹට මෙහෙම කරන්න ඕන කියලා විධානයක් කරන්න. ඒකේ වෙන්නේ මම අලුත් කර්මයක් රැස් කරගන්න. අලුතෙන් මේ කෙලස් ටිකක් දාගන්න. මේ චාරමංශයේ වැරද්ද. මම කක්ක දාගන්න. ඒ නිසා ගිහිල්ලා යත් එක ෂෙයා කරන්න ඕන. ෂෙයා කියනවා ඔය වගේම වැරද්ද කරලා තියෙනවා. තව උට වැඩි කරලා තියෙනවා. මම හරියට විඳවුවා. මම උත්සාහ කරන නොකර ඉන්න. උඹත් පුළුවන් නම් ඕකෙන් එන නරක ප්‍රතිඵල පොඩ්ඩක් හිතපන්. මට මෙච්චරයි මේ වෙලාව කියන්න තියෙන්නේ. උඹට නොදකින් කියන්න අයිතියක් මට නැහැ. තෝ කාලකන්‍යයි කියන්න අයිතියක් මට නැහැ. මොකද කියන කියන වාරයක් පාසම මගේ හිත කෙලෙසෙනවා. මට කර්ම රැස් වෙන නිසා මේක තමයි මනුස්ස ලෝකේ. එන්නේ මට්ටම අපි අනුන්ගේ தত্ত্ব වටහා ගන්න මට්ටමට ආවට පස්සේ මේ මනුස්සකම ඇතුලේ තියෙන ලොකු දේවත්වයක්. මේකේ තියෙන ලොකු භ්‍රමත්වයක්. මේකට තියෙනවා පිවිතුරුකමක්. අර දුකටපත් වෙලා වැරද්දක් කරන මනසට ඒ ටික විතරයි ඕන කරන්නේ. කෙවිත කරන් ගිල ගහන එක ඒwidetilde සංගතියක්. ඒක නිකන් මේ අමනුසකමක්. ඒ වෙනුවට වැඩි හොඳයි. ඒ වෙලාවට මගේ අතපය කැඩෙනවා නම් හොඳයි. මට ඒක දකින්න හම්බෙන්නේ නැත්නම් හොඳයි. තමයි පැත්තකට වෙන එකයි තියෙන්නේ. ඒක නිසා Tamange තරම එහෙම නැත්නම් මේ කෙලෙස් වල තරම එහෙම නැත්නම් මාර බලවේග වල තරම හොඳට අකරතැබ්බෙකද නෙවෙයි භාවනාවකදී වගේ දැකගත්තට පස්සේ තේරෙනවා අපි කොච්චර අනාථද කියලා. කොච්චර අසරණද. ඒ තියෙද්දි අපි අනුගේ රටු කරන්න, සීනි කරන්න හදන්නේ, ගන්සබා බිස්නස් කරන්න හදන්නේ. මොන තරම් තකතිරුකමක් තියෙනවද එතෙන් යන්නේ. අපිට තියෙනවද තව කෙනෙක් විනිශ්චය කරන්න අයිතියක්? මෙච්චර මේ වැරදි අපි ළඟ තියාගෙන. අන්නේ ටික දන්න මිනිහා ගාතුණු මනුස්සකම ඉතිරි වෙනවා. මං කියන්නේ ආයකට බුද්ධ ආගම වෙන්න ඕනේ කියලා. කියලා බලන්න ওই ලෝක නායකයන් බාටපත් වෙච්ච හැම මිනිහම ලෝකේ වීරත්වයටපත් වෙච්ච හැම මිනිහම ඔන්න ඔය පාඩම දන්නවා. කවදාකවත් තව කෙනෙක් දිහා බලලා උඹ නොදකින් කියන්නේ. මොකද මටත් ඔය වැඩේ වෙලා තියෙනවා. මට වුණා නම් මාත් ඔච්චර තමයි. ඉතින් ඒක භාවනාදී වෙනවයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට ලොකු මේ ලැස්ට් මේ ඉමුනිටි එකක් දෙනවා. ලොකු ඉවසීමේ ශක්තියක් දෙනවා. ඕන වෙලාවකට දෙන්න පුළුවන් දැන් ඔබ දන්නවනේ. ඒ නිසා උඩ කලබල වෙන්න එපා. මේ උඹට විතරක් වෙච්ච ඕනියමක්වත් උඹේ කාලා කන්න එක මක්වත් නෙමෙයි මේ ජීවිතය කියන්නේ ඕක තමයි. manussකම කියන්නේ ඕක තමයි ලෑස්තිලා හිටපන්. ඔගේ එන්නේ එමෙති වෙලාවට නෙමෙයි. භාවනා කරනකොට වෙලා තියෙන එක පොඩි මොනිටර් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒකට යන්න පුළුවන් එන්න පුළුවන් ආය යන්න පුළුවන් ඉතින් එහෙම නැවත නැවතත් ගිහිල්ලා මේ සංසාරේ තියෙන මේ දුක මේ සංසාරේ තියෙන ගතිය අවබෝධ කරගන්න නම් මම හිතන්නේ පුදුමාකාර පෞරුෂත්වයක් ඕනේ පුදුමාකාර රැඩිකල් වාදී ගතියක් ඕනේ පුදුමාකාර විප්ලවීය අදහසක් තියෙන්න ඕනේ බසංගන්න නැතුව කෙලින්ම වැඩේට පයින් ඉතින් ඒක මම හිතනවා නිවන නිවනම තමයි කියන්නේ ඒ කැරක්ටර් එකට මම කියන නිවන කියලා ආය අලුතෙන් නිවනක් ඕනේ නැහැ ඒක බාර ගන්න පුළුවන් නම් එමන්ට යන ඕන තැනක රිලැක්ස් එකේ ඉන්න පුළුවන් මොකද වසංගන්න දෙයක්වත් නැහැ මම පාන්න දෙයක්වත් නැහැ අනික ගොල්ල මොන නාඩගම නඩුවක් එයා දන්නවා උඹලා කවදා හරි සංසාරයෙන් ගැලවෙන්න ඕක තේරුම් ගන්න ඕනේ මගේ යුතුයකම නේ මට තියෙන මම බේරෙන්නේ කියලා ඒ නිසා මේ භාවනාවේදී වැඩි දුකක් වින්දනම් ශිරි දෙවිදුවකට වැඩි ආගල හිතා ගන්න කියන භාවනාවේදී දුකක් ආවනම් ඒකෙන් ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙනම් ওই ශිරි දෙවිදුවකට වැඩිලා තියෙන්නේ මොකද භාවනාවේ නෙවෙයිලා තියෙන්නේ අත්තරද්දකින් නෙවෙයිනේ එන්න එන්න දුක තේරුම් ගන්න අපිට වෙලා තියෙන්නේ අපි මේ භාවනාව කරන්න හදන්නේ දුක්ඛ සත්‍ය කිවට මැස්සෙක් වහනකොට කැස්සක් අහිනකොට මඳුරෙක් කෙනකොට අයින් කරන කතාව. ඒකල භාවනා කරන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. මඳුරෙක් ආවම ඒක බෑ. මඳුරෝකන් නැති දුක්ඛ සත්‍ය ඕනේ. කිසිකක්ම නැති දුක්ඛ සත්‍ය ඕනේ. බඩේකක් නැති දුක්ඛ සත්‍ය ඕනේ. අනේ මෙහෙම මායාවල් අනේ මෙහෙම කෝලම්. ඉතින් භාවනා කරන්න යන මිනිහා මේ මඳුරා ගෙදර ඉඳලා එනකොට කියනවලු නෝනට මේ චතස් ගාල සත්‍යයක් අහුවොත් රැයට කැම තියන්න එපයි කියනවා. යෝගාවචරයක් ගෙදරින් එන්න ඕනේ එහෙමයි. අපි එන්නේ වෙන වෙන දවස් හතෙන් එන්නම් පොඩ්ඩක් බලාගෙන ඉන්න කියලා අපි ගෙදර යන්නේ එකෙක් මම කොල්ලනේ එන්නේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඒ දවස් හතේ කුලම් වදින්න නැතුව ඒ දවස් හතේ කැස්සක් කිඹිසක් නැතුව ඉන්න තියෙනවනම් සෝභාවනාවක්. සත්‍යයට මුහුණ දෙන්න හදනකොටයි මේ කරන විහිළුව දිහා බලනකොට මේක ගමන අමාරුයි. හැබැයි ලොකු ජෝක්යක් තියෙන නිසා hina කකා ඉන්න පුළුවන්. මේ තන්නේ කර ජෝක්යක් තියෙන නිසා මුළු ජීවිතේ භාවනාවන උබමෙන් අපිට ඔය කාන්වල් යන්න ඕනේ නැහැ, ඩිස්නිලන්ඩ් යන්න ඕනේ නැහැ. භාවනා කරන කට්ටිය ඇසුරු කරත් ඇති වෙන්න ජෝක් එක තියෙනවා. මම කියන්නේ ඒක නම් විඳින්න ඕනේ. නැත්තම් අපිට මේ මේ මහලුවට නිකන් උමලකට දැම්මේ නැතු වගේ මේ භාවනා කරන මේ මේ භාවනා යෝගාවචරංගේ පිස්සු. ඉතින් මම කියන්නේ ඒක භාවනා මැදත්තනක පිස්සු ඉන්නවාමයි. එහෙනම් හොඳට rahat වෙච්ච කෙනයි පිස්සයි එක්ක වගේ. මම හරි කැමැති භාවනා කරලා කාටද පිස්සු හදනවා කියලා කිව්වොත් මට පුදුම සතුටක් ඇති වෙනවා. මොකටද පිස්සු හදන්නේ කියන්නේ? <laughs> ලෝකෙද ඇහෙන ගාන කොරක් පිස්සු. දැන් තව භාවනා කරලා මරුණයි කිව්වනම් මොන සතුටද මේ පරියන්ගේ ගහනකොට එහෙම මැරිලා කියලා බලන්න මොන තරම් සතුටද කියලා. ඔය කටුකුරුගේ සාංශ කියනවා පින්නපාත පාත්‍රේ කරේ දාගෙන පින්නපාත යනකොට එහෙම වැටිලා මැරිලා ගියා නම් එනෝ ඒක නිකන් කොච්චර ලස්සනයිද ඒක. අපි ලෝකෙ බය වෙන්න දෙයක් නැහැ නේ. භාවනා කරන්න කියලා පිස්සු හදනවා, පැවිදෙන්න කියලා පිස්සු හදනවා කියලා කොහොමද පිස්සු හදනවා කොහොමද මැරෙනවා. මේ වටින දෙයකට හේතුලා මැරෙන්න තියෙනවා නම් මට කවදාක බයක්වත් මේ මේ මේ උගල දෙනෙක් මයිත් එක බහන කරපු කට්ටිය උගන්නන එක අතහැරියා මොකද බහන කරලා කට්ටියට පිස්සු හැදෙනවා කියලා. ඒක කේස් එකක් නේ. කාටද එක්කෙනෙකුට පිස්සු හැදුනොත් එහෙම නම යනවනේ. මම නම් කියන්නේ මේ ඔක්කොටම පිස්සු හැදෙනවා නම් මම ඒ තරමට කැමති. අපි තේරුම් අරගන්න ඕනේ සියලු උම්මත්තක පිස්සෝ. සියලු සියලු පුතඥ උම්මත්තකයෝ. ඉතින් ඔබ දන්නවනේ හොඳයි. ඒ නිසා ඔන්න වගේ තව එක තව ඕව එනකොට කියන්නේ මැරෙන්න ඉස්සෙල්ලා වයසට යන ඉස්සෙල්ලා පුළුවන් තරම් එන්න කියලා. මුණ දෙන්න පුදුමාකාර මේ මම ඒකට පාවිච්චි කරන ප්‍රතිශක්තිය කියන වචනේ ඉමුනිටි එකක් එන්න පටන් ගන්නවා. ඒ කාදාත් වසංගලා සැප පහසුකම් දීලා ගන්න බෑ. දුක හරහාමයි එන්නේ. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දැන් ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව සිදු කරන විට ඇති වූ ප්‍රශ්නයක්. ඔබට දෙවන් සරණයි මේ ප්‍රශ්නේ අහලා නැහැ ස්වාමීනි. මගේ ප්‍රශ්නේ මේ කාර්යබලස ප්‍රශ්නයක්. මම උදේ අද උදේ ආනාපානය වොකින් මෙඩිටේෂන් කරලා ඇවිල්ලා පරණටි කරමු. උදේ පහක් ඇතුළත උදේට මට කොහොම සෙටල් වුණා මගේ භාවනාව. ඊට පස්සේ ඉතුරු නාඩි 45 විතර මේ සද්ද බද්දක් තිබුණේ නැහැ නම නමුත් මේ බොහොම අර ඔරලෝසු බට්ටා වගේ මේ කොහොම ඉතාලම සුළු ප්‍රමාණයක් එන්නේ මෙන් කියලාදී විනාඩි පැයක් ලං වෙනකොට අර ඉන්න බැරුව මේ බොහොම සමාන මට ස්වභාවයක් ඇවිල්ලා මම මුන්ද සල්ව ගසලා මම ඉගෙන ගිහිල්ලා මේ මොකයි මොකයි මොන ස්වභාවයක් දාවයි කිව්වේ මේ ඉතින් කියන්නේ ලොකු ෂොක් එකක් වයින් ඉඳලා ඉඳලා නලිය නම් දෝ නලිය නෝ ඒක ඉක්මන සල්ව ගසලා මම ඉගෙන ගිහිල්ලා මේ වොකින් මෙඩිටේෂන් කරුවා ඒකම හරි කියනවාට ඉතින් මේක සාමාන්‍ය දෙයක් මට තියෙන දුක තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා මේක සාමාන්‍ය දෙයක් මේ නෑ ඒ කියන්නේ මේ භාවනා කරගෙන යනකොට මේ ජීවිතේ ඉස්සලාම තාට වෙච්ච එකක්ද ඔය? ඔය ඉස්සලා වෙලා නැද්ද ඔය? ඔය ඒක නිසා ඉස්සලාම තාට වෙනකොට මේක නිකන් අර භූමිකම්පාවට එනවා වගේ සුලිසුලකට එනවා වගේ අම්බරවගෙන කරපගෙන යනවා ඒ නිසා මගදීම අපිට දැරීමේ ශක්තිය නැතු වෙනවා. නමුත් කරන්න තියෙන්නේ අපි උදාහරණයක් වශයෙන් අරගෙන ස්ලයිඩ් එකට ලේ කඳුලක් දාලා ලේ කඳුලක් දාලා බලුවොත් ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් විද්‍යාව දන්න කෙනෙකුට මේ තියෙන ලේ කඳුලක් කියලා. නමුත් ඒකට මොකද්ද මේ ෆොයිල් එකක් දාලා මයික්‍රොස්කෝප් එකට දැම්මොත් ඒක පේන්නේ වීපැදුරක් වගේ. ඒක පේන්නේ අංශු කොටක් තියෙනවා. ඒක ඒකේ ලේ ගතිය පේන්නේ. එතකොට අර කෙනාට කියනවා මේ මේ අරකම තමයි මේ 10 ගුණයක් ලොකු කරලා පෙන්නන්නේ. 40 ගුණයක් ලොකු කරලා පෙන්නකොට අර පුංචි පුංචි පුංචි සුසුවන් රත්නාන වතුන් රත්නාන අනම්මනම් ගොඩාක් තියෙනවා. හැබැයි ඒකට ලේ කියන සංඥාව ගන්න බෑ. ඉතින් අර පෙන්නලා කෙරුවොත් කරතයි. ඊට පස්සේ මේක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා ඕනේ අංශුවක් හරහා බැලුවොත් පේන තියෙන්නේ මොකන්ද? එහාට මෙහාට දඟලන ක්ලවුඩ් එකක්. අර කැර ක්‍රියාකාරීත්වය ලේ අංශුවේ ඍතුවන් දත්ත සුදුවන් රක්තානාවක් ගත්තත් රතුවන් රක්තානාවක් ගත්තත් ඒකේ තියෙන පට්ටිකාවක් ගත්තත් ඒකේ තියෙන ජූස් එක ගත්තත් හැම එකේම තියෙන ඉලෙක්ට්‍රෝන ඒවා හැම එකක්ම නලියනවා. වෙලා තියෙන්නේ අර ඉස්ලාම් ස්ලයිඩ් එකේ වෙනකොට ඈත ඉඳලා බලන්නේ මයික්‍රොස්කෝප් එකේ ලං කරනවා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකේදී ඇතුළටම කරලා පෙන්වුවාට පස්සේ මේක එකම තැනකවත් නිශ්චලත්වයක් නැහැ. ඉසුබුලන්න වෙලාවක් නැහැ. හැම එකම දඟලනවා. හැම එකම කියන්නේ ඉලෙක්ට්‍රෝන්ස් ගත්තාම කොච්චර වේගෙන් කරගෙනවද කියනනම් එක එක වෙලාවේ දෙපළක ඉන්න පුළුවන් වෙලාවට. අර මේ සරසුලක් හොල්ලනකොට වගේ. දෙපළක ඉන්න අය කියන්නේ නන් ලෝකල් ෆිනොමිනා කියලා. ඉතින් ලඟ වෙන්න ලඟ වෙන්න ඔච්චරයි පේන්නේ. අපි මේ ශරීරය කියලා ගොඩ ඈත ඉඳලා බලනකොට gediyak පේන්න තියෙනවා. මේ ගෑණියෙක්, මේ පිරිමියෙක්, මේ තරුණයෙක්, මේ මහල්ලෙක් කියලා. නමුත් ඔක ඇතුල් වෙලා ගිහිල්ලා බලනකොට ඕනම ඕගන් එකක් අරගෙන ඒ ඕගන් එක තවත් විස්තර කරලා බලනකොට ඕක ඇතුලේ තියෙන අර කම්පන චංචලය තමයි. අපි කොච්චර මේ ප්‍රകൃතියෙන් ඈතද කියනවනම් ඒක දකින්නකොට බය වෙනවද? භාවනාවෙන් කරන්නේ හරියට zoom in කරලා පෙන්නනවා. බොහොම සුළු වෙලාවයි යන්නේ ඔය කැමරා එක zoom කරන්න බොහොම පොඩි වෙලාවයි යන්නේ වගේ සරුවත්යන් අංශක තියෙන ක්‍රමේ. ඉතල ඈතින් පෙන්නලා ටෙලස්කෝප් එක හරියට ફોකස් කරලා පෙන්වුවාට පස්සේ මේක ගන්න මමෙකුත් නැහැ. මනින්ද කුඤ්ඤ ගහන්න දෙනකුත් නැහැ. ආස කරන්න දෙයක්කුත් නැහැ. බයක් ඇති වෙනවා මේ සියල්ලම කැලිලා බිඳලා ගිහිල්ලා. අර පොඩියට තිබුණ මීමැස්සෝ ඇවිස්සিলা. ඒකට අපි පුරුදු නැති වෙන්න හේතුව අපි පොදිය මම කියලා අල්ලගෙන තියෙන එකනේ. ඝන සංඥාව එහෙම නැත්නම් ඒ කිච්ච ඝණය ආරම්භන ඝණය වශයෙන් ඝන අල්ලගෙන ඉන්නවා. මේක දිගට හරි කැඩිලා බිඳලා යනවා දකින්නකොට අපිට අර තිබුණා මේ හඳුනා ගැනීමේ ගතිය, ඒකේ තියෙන ආකාරය, ඒකේ ලිංග, ඒකේ නිමිති, ඒකේ දෙන්න පුළුවන් නම් ඒක බීම හැලෙනවා. හැල්ල නැතිලා යන්නේ. ඒවර පාටිකල්ස් වලට කඩලා ඒ ගුලිය වශයෙන් දැකලා පාටිකල්ස් වල දැනකම් ඒ බලාහින ගමන තමයි විපස්සනා කියන්නේ. ගුලිය පෙන්නලා ඊට පස්සේ ඒක කඩලා කඩලා කඩලා කඩලා කඩලා පෙන්වන්න පටන් ගත්තට පස්සේ අපේ හිත කොච්චර බය වෙනවද? එහෙම නැත්නම් අපේ හිත කොච්චර චකිතයටපත් වෙනවද කියනවනම් අපි අඳුරන්නේ ගුලිය විතරයි. ඒ ගුලිය කඩන හැටි කඩලා බලනකොට අපිට පේන්නේ මේක විනාශ කරනවා, මරනවා, පිටි ගහනවා, වතුරු ගහනවා වගේ කියලා. ඉතින් කවදාද අපිට තේරුම් ගන්න මේ දෙකම මේකෙම විපරිණාමය තමයි ගුලිය කියන්නේ. ගුලියම විපරිණාමය තමයි අංශු කියන්නේ. ඒ අංශු හරහා ගියාම එනර්ජි කර තමයි යන්නේ. ඒ නිසා මේ ගමන පුරාවට ටිකට බලාන ඉන්න බැලීම විශ්ව දැකීමක් එතන තියෙන්නේ. ඒක නිසා විපස්සනා කියලා කියන්නේ පස්සනා කියලා කියන්නේ බලනවා. වි කියලා කියන්නේ හරි විසමයි ඒ බැලුම. ඒ බැලම සාමාන්‍ය සම්මත බැලමක් නෙමෙයි. සම්මත බැලුවොත් gediye කඩලා යනකොටම බය හිතෙනවා. විෂම පස්සනාව කියලා කියන්නේ තමන් තුළම ඒ විනාශය, තමන් තුළම ක්ෂය වී යෑම, තමන් තුළම වැය වී යෑම, තමන් තුළම නිරෝධී වී යෑම දැකලා සතුටු වෙන්නේ නැත්නම් කනගාටු වෙන්නේ. ඒක දිහා ඒ නොසලෙන මනසකින් බලන්නේ හිටියොත් ගොඩක්කල් භාවනා කරන්න ඕනේ නැහැ. අපි අර තියෙන රෙසිස්ටන්ස් එක කියන්නේ මේ fear of unknown කියලා. එනකම් fear of uh, freedom ඒ නිදහසට යනකොට අපි බයයි. ඒ නිසා බය නිසාමයි අපි භාවනාව අතාරින්නේ. නැත්නම් භාවනාව වැරද්දක් නැහැ. බුදුහාම කියලා දීපු ක්‍රමේ වැරද්දකුත් නැහැ. කරලා තියෙන ක්‍රමේ වැරද්දකුත් නැහැ. ක්‍රමේ 100ක් හරි. නමුත් අපි gediye ගෙනියන්න ඕනේ පොදිය ඕනේ අපිට. මේක කැඩේ බිඳෙයි කියන බය නිසා අපහු වෙනවා. ඉතින් ඒක බෑ වැරද්දක් නෙවෙයි. මොකද හැම කෙනාම ඔයක බය දැනගෙන ලෑස්ති වෙලා ගිහිල්ලා ඒ බයට මුහුණ දීමෙන් ලැබෙන ජයග්‍රහණය හරහා තමයි ඊගා ජවනිකාවට යන්නේ. කිසිම කෙනෙකුට බෑ මුතින් නැවිලා එක දිගටම යන්න. මුතින්ලා බය ඇති නොකර යන්න. ඒ නිසා භයතුපත්ඨාන ඥාන කියලා ඔය අතරමඟ ඥානයක් තියෙනවා. භංග ඥාන භයතුපත්ඨාන බින්දෙනවා දකින්නකොටම ඒ බය මේ සාමාන්‍ය මේ බයක් නෙවෙයි ඒක නිකන් මුළු සහලවනවා. මුළු මේ ජීවිතේ සහ ශරීරය පිළිබඳ පුදුමාකාර බයක් ඇති වෙලා මේ සමහර උන දවස් 3-4 නිින්ද යන්නේ. සමහරකට කැම කා ගන්න බෑ. සමහරෙකුට මේ මේ මේ පොළවේ විශ්වාසනේ අඩිය කියලා විදිහට. ඒ තරමට වෙනවා. ඉතින් ඒ වෙලාවේ පුළුවන් තරම් මේ ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේ ඉන්න කියන දොස්තරලා පේන්න. ඉතින් භාවනා මධ්‍යස්ථානක ඉන්න ඕනේ. ඒ අජිත දඟල ඔක්සිජන් උනොත් දෙන්න පුළුවන් ඔපරේෂන් එකක් කරනවා. ගෙදරක හිටියොත් ගෙදරක ඉඳලා මේ දේ වුණොත් අර ගෙදර ඉන්න මිනිස්සුගේ කර්ම පිට තමයි යන්නේ. ඔක්කොම පා වෙනව මොන දෙයක්වත් එපා වෙනව. ඉතින් ඒ නිසා ඒ වෙලාවේ ස්පිතාලේ හිටියොත් සාමාන්‍ය කොට ගන්න පුළුවන්. ඒ යන්නේ බය නිසා අපව නැගිටිනවා. ඊට පස්සේ භාවනා නොකර අතාරිනවා. ඉතින් භාවනා නොකර අතාරිනවා මේ මේක මල කිලියක් නෙමෙයි අර තිබුණ ටිකක් නැති වෙනවා. මේ හම්බ කරන්න ගිහිල්ලා කියලා අර වැඩි කණ්ඩ ගිය රටේ තිබුණ එකත් ඇවිච්චයි කියෝ වගේ. ඒ නිසා ඔය භාවනාව ගැන භාගයට කරලා මිනිස්සු ලියන පොත් දිහා බලනකොට පේනවා මිනිස්සු ඇත්තටම අවංකව ආර්ය පරිශ්‍රණයක් කරලා allele තැම්බෙනකන් ඉන්නේ නැතුව කාලා. ඉතින් මොකද වෙන්නේ? allele තැම්බුණාට පස්සේ මේක කියා ගන්න බෑ. තැම්බිලා කාමින වරබන් නිකන් ඉනවා මේ කියලා වැඩ නැහැ නේ මේ ලොකු මිනිස්සු ඉල පුළුවන් තරම් හොයන්න හදන මේ කාමිනේ මේක කතා කරන්නේ. බාගෙට සම්පූර්ණ මිනිස්සු හරියට පොත් කියනවා. මේ දවස්වල විතර මම හිතන්නේ බුද්ධ ධර්මයේ භාවනා ගැන පොත් ලියන යුගයක් ඇති කියලා. හැබැයි හොඳට තේරෙනවා භාගයට තම්බලා කාලා බඩ නරක කරගෙන තියෙනවා. හරි භයානකයි. ඒක නිසා ඒ මම මේ ගල්ජේ පණ්ඩිසාන් සින්න කාලේ කියනවා මේ උඟ දෙනෙක් බන වගේ මොනවදෝ කියනවලු මේ දවස්වල හරියට <laughs> එකෙකුටවත් තේරෙන්නේ නැහැ බනක් කියන්නේ බන වගේ අර සාමාන්‍ය හෝ මං වගේ කට සැරේකෙක් කියනවා මේ බණ කිව්වට බණ නෙවෙයි ඒක තියෙන්නේ බයිලා කියලා. නිසු සන්තෝෂෙන් කියන මේක තමන් අත්දකලත් නැහැ. මේක තියෙන භයානකම ගැඹිරත්වයේ තේරුම් අරගෙනත් නැහැ. වග වෙන්නෙත් නැහැ. ඔය කියනවා. අපේ ලොකු සාංශය කියලා තියෙනවා මේ බණකම කියලා තියෙනවා. උනාජ අවුරුදු 92ක් විතර ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ 1901 ඉපදිලා 1992 වෙනකන් ජීවත් වුණා. ඒ කියන්නේ මේ සත වර්ෂයේ ඔක්කොම වගේ දානවා. උන්වහන්සේ කියලා කියනවා මේ අද විතර රේඩියෝ එකේ, පත්තරේ, ටෙලිවිෂන් එකේ බණ කියන යුගයක් මගේ ජීවිතේ දැකලා නැහැ කියලා. හැබැයි මේ රට නරක වෙලා තියෙන හැටියට බලනකොට මොකද්ද පටලවිලා තියෙනවා කියලා තියෙනවා. කොච්චර වනකුවත් රට්ටු යන්නේ නෝනකට. එහෙනම් මේ බණේ මොකක් අසන්නියෝදේ නැහැ. කො කියලා තියෙන්නේ බන නෙවෙයි බයිලා. වැඩේ විලා නැහැ. නිසා කවදා හරි Taman ඔය ඔය හිතාගෙන ඉන්න දේවල් අත්දකපු දවසේ ඔය පොත්වල තියෙන දේවල් හිතාගෙන තියෙන සේරම පච වෙලා යනවා අත්දැකීමට වඩා හාත්පසම වෙනස් එකක්. ඒක ඒක වෙච්ච මිනිහට විතරයි මනසට වෙන්නේ කියා ගන්න බැරුව යනවා. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඕක නෙමෙයි බුද්ධ ධර්ම කියලා. මිනිස්සු භාවනා කියලා අත්දැකීම කියලා බලාපොරොත්තු වෙන්නේ ඔහොම කන්නේ. ඒ නිසා ඒක ලොකු බලාපොරොත්තු සුන්වීමක් වගේ තමයි පේන්න තියෙන්නේ මේ කාම ලෝකයේ පැත්තෙන් බලනකොට. නමුත් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අවුරුදු 2600ක් මේක දී යටින් ගින්දර ගෙනියනවා වගේ අපි දක්වම ඇවිල්ලා තියෙනවා. ඔරිජිනල් එකම ඇවිල්ලා තියෙනවා. ඒක මේක මේ ලෝකේ තියෙන ලොකුමම ආශ්චර්ය ධර්මයේ කොහොම මේ මෙච්චර මිනිසු කාම ලෝකයක් තියදී මෙච්චර ජන සංනිවේදනයේ සංනිවේදනයේ වරද්දගෙන සිටියේදී කොච්චර බුද්ධහාර විරුද්ධව ජාතීන් වශයෙන් ඇවිල්ලා විනාශ මේක කරද්දී මේක ආවනේ කොහොම හරි කොහොම හරි මේක එසෙන්ස් එක ආවෙත් නම් අපි හිතා ගන්න ඕනේ මේක අපි කොහොම හරි දිරවගෙන කොහොම හරි ධානී ගා වෙන પરම්පරාවට රහසෙන් හරි අකමැති උනත් කමක් නැහැ පොඩ්ඩක් මේක මේ ඉඳුල් කට ගාව ගන්න ධනවල දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් අපි නිවි પરම්පරාවකට වැටෙනවා අපිට දක්වාම ලස්සන දාපු එක ඊගාව પરම්පරාවට දී ගන්න බැරි සාපේට අපි ලක් වෙන නිසා පුළුවන් තරම් මේ වගේ දේවල්දී කාය ජීවිත নিরপেক্ষව අපි ඉදිරියට ගිහිල්ලා වෙන දෙයක් වෙච්චාවයි මං සද්ධාවෙන් සීලයෙන් මම මේ ටික කරනවා කියලා ඇත්තටම හැප්පිලා තමයි ඒක තේරුම් ගන්න. අත්තර දිහා තමයි තේරුම් අරගෙන අපි කොහොම හරි මේ ණය ගෙවන්න ඕනේ. තව ඒක ඉදී අවශ්‍ය කරන කැමැත්තෙන් ඉන්න කෙනෙකුට මම කියන්නේ මේ බණ කියන්න ගිහිල්ලා දඟලන්න කියලා. ඔහොත් එහෙම කරපු මිනිස්යාගේ කර්මාංශය ඉන්න පරිසරයේ පවා සුවයලවනවා. ඒ මනසකින් නිකුත් වෙන ඒ කම්පන තරංග වේග පවා බණක් වෙනවා. ඒ නිසා මේ අපි කරන වැඩේ පෙනෙන්න නම් හරි ආත්මාර්ථකාමී වැඩ දොරවාගෙන අපිට අතප්පිට අතත් යන ඇස් වහගෙන කරන වැඩක් කියලා. නමුත් ඒකේ අන්තිමට මේ ලෝකෙට බාහිරට යන මේ කම්පන good vibes කියලා කියන good vibration එක වෙන්න මම මේ මෝඩ් එකකින් බන කියවෙනවා. ඒ නිසා ඔය කැඩලා ගියා වයි අනිත් දවසේ කරන්න තියෙන්නේ ආයෙසරක් ඕකම කරන එකයි. ඉතලම්ද බලන් ඉන්න එකයි කරන්න තියෙන්නේ වෙන කාර්යයක් නැහැ. වෙන කරන හැම දෙයකින්ම වෙන කරන හැම දෙයකින්ම ඇහැට ಗುಣ වැටෙනවා වගේ. ආනාකූල ප්‍රවාහය ආකූල කරන්න පුළුවන්. පෑදිතියට බොරතිය දාන්න පුළුවන්. අපි මමයා කරන්නේ එච්චරමයි. මමයා ඉදිරියපත් වුණොත් කරන්නේ පෑදිතියට බොරතිය දාන එක. අනාකූල ප්‍රවාහය ආකූල කරන එක. ඇහැට වැලි ගන්න එක. අපිට අපිට වෙලා තියෙන අපිට ඕනේ දක්ෂකමක් ඇති කරගන්න පුළුවන්. නමුත් නිකන් ඉන්න බෑ. කවම දාකවත් මිනිස්සුන්ට නිකන් කරවන්න නිකන් බලහන් ඉන්න කිව්වොත් බෑ. හරි පාළුයි. හරි කම්මැලි. හරි මේක කරේදී මායිතු මම නිකමෙක් වෙයි. මම කැමති නෑ නිකමෙක් වෙන්න. මම කැමති ඔලිම්පික් දෙනන්න කැමති, අරක කරන්න කැමති, මේක කරන්න කැමති. කරනකම් හොඳයි. උදැන්සේ කියනවා හම්බ නටපන්. හැබැයි නතර කරන්න හිත උදාස්සම්බට තේරෙන්නේ ওই දූපු දිවිල්ල නතර කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ අපි කොච්චර පිස්සු වටලක් තියෙන කියලා මේ කය වචන මනස තුනටම මේක බ්‍රේක් අහන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අද නිවිදිරියේ භාවනා පරයන්කේදී දුෂ්ම රැල්ල ඉදා ඉක්මනින් ගෙවි ගොස් පොදු ලක්ෂණ පෙරීමෙන් අනතුරුව ඉතා ඉක්මනින් ප්‍රීති සුඛ උපේක්ෂා සාරිත්වත්වයට පත් වී මුළු වේලාවෙම එලෙසම පැවතුණා. කීපවරක් පමණක් හිත වෙනසට ගිය විට මායя ප්‍රමිණයයි සිතුණු සැනකින් යලි හිත පෙරකර තත්ත්වයටම පත් වී. ඒ බාධක ක්ෂණයකින් නැති වී ක්ෂණයකින්ම නැති වී ගිය ඒ වාරය. හුස්ම නොදැනෙනම ස්වභාවයට උඩින් නිසල සිත විය. ඉන්හාට මග්ගය දැනගැනීමට සිදුනත් ඒ බලෙන් තොරණ මුද්දව දැන එසේම සිටී. ඒ නිශ්චල සාන්ත භාවයේ පැය එකමාරකට පැය එකමාරෙන් පැයකටත් වැඩි කාලයක් තිබුණා. තවදුරටත් එසේම සිටී හැකි බවද වැටහිණි. ඒ අද දින උදෑසන මානද භාවනා අධ්‍යක්ීමයි තිබෙන පරියන්කේදී හිතේ පමණම සංසුන් නොවුනද ඊට අධ්‍යක්ීමට ආසන්නයේ පසුවිය. මේ ඔබ වහන්සේට වාර්තා කිරීමක් පමණයි ਵਿਚාරයක් ලබා දෙනොත් ප්‍රයෝජනවත් මට අහගෙන ඉන්නකොට මට තේරෙනවා හරිනම් ඒ අත්දැකීම නැවත නැවත වෙයි පළවෙනි දවසේ පුදුමාකාර සෙලිලාරයක් පුදුමාකාර පෞෂත්වයේ වෙනසක් හැබැයි වෙනසක් වෙනවා ඊට පස්සේ දවසේ එතෙන්නම යනවා. නමුත් අර කියන තරම් සීලාරයක් නැහැ. ඊට පස්සේ දවසේ නැවත නැවත බොහොම ඉක්මනට යන්න පුළුවන්. එතකොට ඒකේ අර තියෙන නවමු ගතිය, කෝඩු ගතිය අඩු වෙනවා. අඩු වෙනකොට Tamande හිතෙන්නේ අර මාත්‍රි මොකක් හරි වැරදිලාද කියලා හිතෙනවා. එදා බොහොම ජයට ඒකෙන් ලොකු වෙනසක් ඇති කරා. ඒ විදිහට තමයි මේක දිගට දිගට යන්නේ. නමුත් Tamande කරන්න තියෙන්නේ දිගට දිගට දිගට බැලුවොත් දවසක ඔය දැන් මේ පරියන්කයක් ගැන කතා කරන්නේ. පරියන්කව 10ක් 15ක් කරලා පුරුදු කරගත්තට පස්සේ තේරෙනවා ওই විවේකම ස්ථානේ අඩියම තියෙනවා. ඒක මොනම දාතිකවත් මොන බ්‍රහ්මයාවත් මොන යකටවත් කඩන්න බෑ. ඊට උඩින් ටිකක් ටිකක් කම්පන චංචල තියෙනවා. උඩට උඩට එනකොට තමයි සම්පූර්ණ මේ කම්පන චංචල ලෝකේ තියෙන්නේ. අපි කම්පන චංචල ලෝකේ හිටියොත් අරක දැක ගන්න බෑ. ඔය කම්පන චංචල ලෝකේ හිටියත් ඔය අත්දැකීම් ලැබෙන්න පේනවා අඩියම තියෙන විවේකයේ කොයි වෙලාවෙත් තියෙනවා. ඉතින් අපිට මේ ඉසිකක්මක් ඇවිල්ලා තිබ්බට කවුරු හරි බැන්නටත් කාට හරි බැන්නට එතන ඒ වැඩේ ගියාට අර විවේකී අපි වෙනුවෙන් අපේක්ෂා කරන යට ඕන වෙලාවක මේක ටටා කියලා තින්න යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කම්පන චන්තනෙත් අනාගෙන ඉන්නත් පුළුවන් එච්චර ගැලසෙන්නෙත් නැහැ ඇත්තටම කියනවා. එතකොට එයාට එනවා අභියෝගයක්. දැන් මේ මේ විවේකයේ මේ මේ නිශ්චලකම මේ හුදේකලාව පරියන්කේ විතරද තියෙන්නේ. හක්මන් කරනකොට ගන්න බැරිද? මේ අත්දැකීම තියෙන කෙනාට පේනවා මේ සක්මනේ ඇත්තේ රූප වෙනුනට කනේ සද්ද ඇහුණට පයේ මේ කෙටෙන ගති දැක්කට අර පුරුදු කරපු විවේකය මේ වෙලාවේදී බලන්න ඕනේ නම් මේ වලාකුළු වශයෙන් හඳ පේනවා වගේ විවේකේ තියෙනවා. ඒක ඒක මේ දේවල් වශයෙන් අහුලා ගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මේ අධ්‍යක්ෂණ නැති කෙනා නම් කියන මොන විවේකයක්ද මේ වෙලාවේ මේ කොහොම අවුල් වෙලයි කියලා. දැකපෙන්නට වෙන්න තියෙන ඔය කලබල ඔක්කොම තිබුණත් අර විවේකයේට විවේකයේ තියෙනවා මේක හගේ කෙරුවොත් යන්න පුළුවන්. ඒ වගේම එදිනදා වැඩ කරනකොට දහසකුත් එකක් එක වෙලාවේ වැඩ ගොඩක් කරන්න ඕනේ සම්බන්ධතාව පවත්වන්න තියෙනවා sannivedana තියෙනවා. ඒ ඔක්කොම බනවල වෙනවා අපි නිකන් එයාට මෑට ඇදලා විසිරල් කරලා දාපු පඬරලක් වගේ. මොකද ඔය අද්දකින් බහුල කරපේ ගන්න ඔය ඔක්කොම කැලකම්බල්ලා කැලම්බ තිබ්බට විවේකයේ තියෙනවා. එතකොට එයාට අහන්න පුළුවන් මේ ඇති කරගත්ත විවේකේ මේ හොයාගත්ත විවේකේ නැත්නම් මේ හඳුනාගත්ත විවේකේ නැති කරන්න තරම් බලවේගයක් ලෝකේ තියෙනවා කියලා. මොන්නම බලවේගයකටත් ওই විවේකේ කඩන්න බෑ. බලවේගයක් තියෙන කියලා කලබල වුණොත් විවේකේ කැඩෙනවා කියලා හිතෙනවා. නමුත් විවේකේ තියෙනවා. ඒ නිසා යාට හිත දෙනවා ඊට පස්සේ හැම ඉරියව්වෙම මේ විවේකේ ගන්න බැරි. දවසේ හැම පැයෙදිම මේ විවේකේ ගන්න බැරිද? සෙනගක හිටියත් තනියම හිටියත් විවේකේ ගන්න බැරිද කියලා ඒකයි සර්වඥාන්සේ දේශනා කරන්නේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්හි භාවේ අසිතේ පීතේ කායිතේ සාහිතේ සම්පජානකාරී හෝති යනකොට එනකොට කනකොට වනකොට අතපය දිගානකොට නවනකොට කතා කරනකොට නිස්සද්දව ඉන්නකොට සම්පජානේ වෙන්න කියලා තියෙනවද විවේකයේ තියෙනවද කියලා බලන්න ඒ විවේකයේ තියෙද්දි මේ නාටක වලට තැයි ඒතර තමන්ගේ ජීවිතේ තමන් තාත්තා කෙනෙක් නම් තාත්තගේ භූමිකාව රඟපාන්න පුළුවන් විවේකයේ දන්න. මෙයා දැකලා දෙනවනේ. තමන් දරුවෙක්ගේ භූමිකාව රඟපාන්න පුළුවන් පුතෙක්ගේ භූමිකාව තාත්නම් දුවෙක්ගේ භූමිකාව විවේකයේ තියෙනවා. එතකොට ඒ විවේකයේ බුදුහාමුදුරුත් එක්කයි දැනුම් කරන්නේ. රහතන් වහන්සේනමක් එක්කයි දැනුම් කරන්නේ. ආර්ය විවහරේ තියෙන්නේ. ඒ අතරමැද නාඩගමක් යනවා. එළිය ඕනේ රඟපාන ඕනේ භූමිකාවක් කරන්න පුළුවන්. ඉතින් ඒ දෙක චපල ගමන් නෙමෙයි. ඒ නිසා මේක අඳුර ගන්න වෙලාවේදී කවදාහක්වත් දැකපු නැති ඉස්සල්ලාම දැකපු එකක් වගේ දැකලා ඒක ස්වභාවිකයි. නමුත් මේක හොඳට වශී කර ගන්න. හොඳට සිද්ධි කර ගන්න. සිද්ධි කරගත්තට පස්සේ පේනවා මේක තමයි අපේ හැබෑ නිවහන. මේක එක භූමිකා අපිට හම්බෙන ආත්මෙන් ආත්මයට වෙනස් වෙන දේවල්. මේක අපි නෝරු කරගෙන මේ භූමිකාවට පණ දෙන්න ගිහිල්ලා මොන විකාරයක්ද මේ කරන්නේ මොන කැඹිරිල්ලක්ද කඹරන්නේ අපේ නියම භූමිය තමයි අපේ නියම මේ නිවහන තමයි ඔය විවේකේ එතන තමයි අපි පොඩි කාලේ හිටියේ අවුරුදු 6කට යන ඉස්සලා අපි හිටියේ සම්පූර්ණ විවේකයක ධාතු ගැබේ ඉන්නකොට සම්පූර්ණ විවේකය මේ හම්බ කරන්න ගිහිල්ලා මේ මේ සැප හොයන්න ගිහිල්ලා අයියා වෙන්න හදලා මේ කරගත්ත ගහගත්ත ගාගනිලා තියෙන්නේ ඒකට බුදුරජාණන් කියන්නේ මේ පිටින් ගෑවිච්ච තීන්තක්. මලකඩක්. මඩ කහටක්. උඹ ඇතුලේ උඹ කොච්චර උඹ උඹ කැලිසලා හිටියත් ඔය විවේකයේ ඔය ඔය පිරිසිදු කම උඹ වෙනුවෙන් බලාගෙන ඉන්නවා නමුත් උඹ මේකට පශ්චාත්තාප වෙනවා නම් අර පිට තියෙන උපේක්ෂා මේ ආගන්තුක උපක්ලේශ ගැන උඹ කොට ගන්න කාටවත් බෑ උඹට උඹ සාපයක් වෙනවා උඹට උඹ හුනියමක් වෙනවා නිසා භාවනාදී මේක දැනගෙන හැම පරියන්කයකදී වගේ එnderලා සක්මනේදිත් අරගෙන ඉදින්දත් අරගෙන අන්තිමට අහන්න වෙනවා මේ විවේකේ කඩන්න පුළුවන් බලවතෙක් జగතෙක් කෙලෙසයක් මේ ලෝකේ තියෙනවා කියලා. ඒක හරියට අර දිසාපා මොකාචාර්ය ජීවකයට ගහක් ගලක් ගහක් ගහ ගන්න ගිහිල්ලා ඒ ගහේ තියෙන බෙහෙත් ගුණ පෙන්නලා තීසීස් එකට දුන්නේ මොකද්ද ප්‍රොජෙක්ට් එක කැලියට ගිහිල්ලා බෙහෙතර ගන්න නැති ගහක් වහන්න ඉන්නේ කිව්වා. අද දවස් 7ක් වෙලාවිල කිව්වා එක ගහක්වත් නැහැ බේතටම ගන්න. ඒ නිසා අපේ ජීවිතේ එකම චිත්තක්ෂණයක්වත් නිවන චිත්තක්ෂණයක්වත් නැහැ නිවනෙන් තොර වෙච්ච. නිවනේ තමයි ඉන්නේ අපි කතා කරන්නේ කෙලස් ගැන. අපි කතා කරන්නේ වැරදි ගැන. අපි කතා කරන්නේ වැරදිච්ච දේවල්. ඉතින් අපිට නිවන උරුම නැහැ. ඒව වැත්තක දාලා ඒව නැති කෙනෙක් නැහැ. මේ ඔක්කොම කලබලාසියත් මේ විවේකයේ තියනවා කිව්වට පස්සේ නිවන දුරට තියෙන්නේ. විවේකයේ දොර ඇරලා තියෙන්නේ. උදකලාවේ දොර ඇරලා තියෙන්නේ. විස්රාමයේ දොර ඇරලා තියෙන්නේ. ඒ නිසා මේ දෙකම දන්න මිනිහට ඒ උදකලා විස්රාමයේ තබාගේ හැබෑ නිවහන බවත් මේ ගත කරන නාඩගම නැත්නම් මේ භූමිකාව පරණ කර්මයක් බවත් ඒක වළක්වන්නත් බෑ ඒක ගෙවන්න ඕනේ. තීරණ ගත්තට පස්සේ කවුරු අර භූමිකාව ජීවිතය කරන ජීවත් වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ ශූන්‍යතා පරිසංවිත දේශනාවක් කෙරුවේයි කියලා තේරුම් ගන්න බැරි කමකුත් නැහැ. නිසා මේ අත්දැකීම හරි වටිනවා. වැටිය වැටෙන එක මේ බුද්ධියට සින්න කර ගන්න නම් හැම පරියන්කේදීම ගන්න. හැබැයි පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඉඳලා සිලිලාරේ එන්නේ එන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ඒක ජීවිතේ හැටිනේ. ඕනම දෙයක් ඒ පළවෙනිපත් පිට කනකොට තියෙන රස දෙවෙනිපත් පිටේ නෑ. තුනේ නෑ හතරේ නෑ. ඒ වගේම තමයි ඕනම අපි වටිනා බඩුවක් නායකට හරි කමන්නේ මොනවද කියන්නේ කල්බදු වලට මොකක්ද කියන විනාශ කළා හරි කමන්නේ ගත්ත දවසේ බුද්ධුම සතුටක් තියෙනවා. නම් ඒක පාවිච්චි කරන පාවිච්චි කරන යනකොට දෙයක් නැහැ. ඒක ඒක උරුමාන පස්සේ ඒක හර්ථයක් වෙනවා. අන්න ඒ වගේ තමයි මේකෙත් තියෙන හැම එකක්. ඒ නිසා අත්දැකීම හොඳයි. නමුත් ඒක හැම එකම සිල්ලිලාවෙන් හැමදාම තියෙයි කියලා හිතන්න බෑ. විපරිණාමය වෙනවා. ඒ විපරිණාමයේ නොතක වශී කරගන්න. සිද්ධි කරගන්න. සිද්ධි කරාට පස්සේ තමයි අහන්න පුළුවන් මම මේ හොයාගත්ත විස්රාමයේ කඩන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ ඉන්නවද කියලා. ඕව මායයටත් අභියෝග කරතයි. කෙලෙස් වලටත් අභියෝග කරතයි. අන්‍යාගම කියනටත් අභියෝග කරතයි. අපිට කරදර කරන කටියත් අභියෝග කරතයි පුළුවන් නම් කරපන්. උඹට තියෙන කඩරේක මම හදනවා. ඕන තන කරතයි. ඒක සාමාන්‍යයෙන් විවේකයට අපි බලාපොරොත්තු වෙන්නේ. පළවෙනියෙන් ඒකයි. පළවෙනියෙන් ඒක. ඒක තමයි ෆස්ට් ඔබ්ජෙක්ටිව් එක. ඒකට කියනවා විස්රාමයේ කියලා. ඒකට කියනවා හුදේකලාව කියලා. ඒක උත්තරීතර හුදකලාව තමයි ඒක දිනු වෙනකොට තමයි නිවන එන්නේ. මේ විවේකේ නැතුව මේ අපි ගත කරන සමාජවාදී සමාජගත ජීවිතය බරපතල සිරදඬුවන් සහිත හිරගයක්. විවේකයේ සියයක් අත්දකින්න බෑ නේද දැන්. ඉපදෙන දවස් ඉඳලා ඒක ලේයර්ස් වලින් අපි වැහිලා ඉන්නේ මුලදී නෑකම් වලින් ඊට පස්සේ අන්තර වලින් ඊට පස්සේ තමන්ගේ ගම් වල හැම එක ලේයර්ස් වලින් ඒ වැහිලා නිසා ඒ ලේයර්ස් ඔක්කොම වෙනකල් මේක සම්පූර්ණයෙන් ගන්න බැරි මට මේකට විහිළුවක් කරන්න පුළුවන් අපි කොච්චර ඇඳුම් ඇඳගෙන හිටියත් හෙළුව තියෙනව නේද? හෙළුව කොහොමඩක්වත් ඇඳුම් වලින් වැහෙන්නේ නැහැ. බුදුරජාණන්සේ සඳහන් කරනවා කුරුළු ඇඳා. ඌ ඉන්නේ හෙළුවේ. ඌ ගිහිල්ලා ගොරදඩයන් කරනකොට ශිෂ්ට මිනිසෙක් කෙනවලු කැලේට දර කඩන්න. ඒසොත් ලැජ්ජා හිතලා ඌ පඳුරකට හැංගෙනවලු. බුදුහාමරණ පඳුරට හැංගුණාට හෙළුව වැහිනවද කියලා. ඔක්කොම පිටින් හදපු දේවල් නේ. මේ කොච්චර අසංග කරගෙන හිටියත් අපේ හෙළුවනේ ප්‍රകൃතිය. අපිට හෙළුව හැම ගලවන්න බලන්න. උඩින් අදින දේවල් අදහන්න ගියොත් වසු රූප සුන්දරී තරංග විකට ඇතුන් තරංග ඔය මන් දැන් එයාපෝට් එකට ගියාම මට හරි ජොලියි මොකද নানা ආකාර ඇඳුම් අඳගෙන ඉල්ල පෙන්නනවා බලන්න හිටු මම පැත්තකට වෙලා මාළු එක එක જાති වල කට්ටිය එක එක වයසේ කට්ටිය ඇවිල්ලා නිකන් නිකන් හම්බෙන්නේ ෂෝ එක ඉතින් සමතක තියාගෙන ඔය මොනම දෙයකින්වත් එළුව වහන්න බෑ සත්‍ය මොන જાති කරවත් කෙලෙසලින් වහන්න බෑ සාමාන්‍ය මට මම දන්නවත් දන්න ඔය පරණ කතා තියෙනවා. ඒ අර නාගමාණිකේ ගන්න ගියාම නාගයා වතුරින් එළියට ඇවිල්ලා ඒක වමහරලා ඒකේ තියෙන එළියෙන් සත්තු අල්ලගෙන කනවලු. නාගමාණිකේ. නාගමාණිකේ අල්ලන්න ඕන නම් කරන්න තියෙන්නේ අහුලන්න ඕන නම් එහෙම එළියට ආවට පස්සේ ගිහිල්ලා ගොම්බෙට්ටකින් හරි අසබෙට්ටකින් හරි වහන්න ඕනේ. යහුවට පස්සේ නායට අන්ධකාර වෙනවා. ඊට පස්සේ ඌ තැවිලා සැලිලා මැනික නැතුනට මැරලා යනවා. බල්ල ගියාට පස්සේ අර ගත්තට පස්සේ ගොම ටික අයින් කරලා ඊපස්සේ මැණික එලවන්නේ එළියට. ගොම්බෙට්ටෙන් ගහුවයි කියලා මැණික වටනාකම අඩු වෙනවා. නෑ. ගොම්බෙට කොහොමඩක්වත් මැණික ගෑවෙන්නේ නෑ. ඒක දිස්නේ නැති උනාට මැණික මැණිකම. ඒ නිසා අපේ manussකම අපේ තියෙන ඇතුලේ තියෙන මේ පිරිසුදු ගතිය ඔය අපි කොච්චර පව කරත් වහන්න බෑ. తాවකාලිකව වහන්න පුළුවන්. නමුත් අර පවුකාරයා කාලකන්‍යා අසත්පුරුෂයා අදහන්නේ කෙලස් ටික විතරයි. ඌ අර පින අදහන්නේ නැති නිසා බුදුහාමර කියනවා පබස්සමිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ලෙට්ටේ උපක්ලිට්ටං. අංගුත්තර නිකායේ එකක නිපාතේ තියෙනවා. පබස්සර වර්ගයේ. මහණෙනි මේ හිත ප්‍රභාස්වරයි. පිටින් ඇති වෙච්ච අසවෙට්ටේ මේක වැහිලා තියෙනවා. තං අසුතෝතෝ පුතජනෝ අපජානාති. මේක මහණෙනි අසුතත් පුතජන දන්නේ නැහැ. සෝ තස අසුතෝතෝ පුතජනස සමාධි භාවනා නැති හිතවදාමි. මේක දන්නේ නැති මිනිහට කවදාකවත් භාවනා හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. සාපයක් වගේ. මේ ඇතුලේ මෙච්චර ලස්සන පිරිසුදු මනසක් තියෙනවා. නැත්නම් අනිදසන විඥානයක් තියෙනවා. අපපතිරිත විඥානයක් තියෙනවා. ඒක පිටින් වැහිලා තියෙනවා. අපි මේ අපේ මහත්කම කියපු ලයිස්ට් වල පැලේ. මේ ආවර්තනලේ. නම් ඒක ඉතින් දන්නේ නැති මනුස්සය අනේ මගේ හිත කෙලිසිලා තියෙන අනේ මම පව් කරලා තියෙනවා අනේ මං ඉපදුනේ වැරදි පවුල කාණේ මං ඉපදුනේ වැරදි වෙලා කීක ඉතින් කනපින් ළඟ ගහින්නේ කන කවදාවත් භවණ හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒත් එක්කම යට ඊගා සූත්‍රයේ තියෙනවා ආගන්තුක ප්‍රබසර මිදම්බික්ක වෙචිත්තං ආගන්තුක උපක්ඛලිතේ උපක්ඛලිතං තං සුතවතු වරිය ශාවකෝ දානාති. සුතවත් ආර්ය ශාවකයා දන්නවා මේ පිටින් අස්වබෙට්ට පෙන්නට මැනිකක් තියෙනවා. සෝ තස්ස සුතෝතෝ අරේදාන ආර්ය ශාවකස සමාධි භාවනා අත්‍යීති වදා මේ විනයට භාවනා කරොත් හරියනවා මොකද උදන්නවනේ මේ මහන්සියනේ යට ලස්සන මණිකක් තියෙනවා කිය. පිට තියෙන ගොම විතරක් අදහන භාවනා කරන මනුස්සයට භාවනා හරියන්නේ නැහැ. මේක ඇත්තටම මේ මනුස්සකම තියෙනවානේ අපි කොච්චර දඟලුවද. අපි මොන જાතියට හමුණත් බුද්ධ ආගමකට නොඋනත් පැවිදි උනත් නැත්නම් ස්ත්‍රී උනත් පුරුෂ උනත් මනුස්සකම තියෙනවානේ. දුර්ලභෝ manussත්ත ප්‍රතිලාභෝ කියලා ශ්‍රී මුක දේශනාවෙන් කරේ පිළිලෝකද? විචාතවත් manussාත් භාවය ලැබුව කෙනෙකුට අපිට නොදකින් කියන්න අයිතියක් තියෙනවද අපිට? ඒ මාසා මිනිමරුවක් වෙන්න පුළුවන්. වරකම් කරන මිනිහෙක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ට බයින මිනිහෙක් වෙන්න පුළුවන්. අපිට අයිය නැවත manussකම නැති වෙන්නේ නැහැ. ඒ කරපු වැරද්දේ මනුස්සකම නේද? දැන් බුදු කෙනෙක් කවදාත් එයාට බනින්න යන්නේ. දන්නවනේ මේ වෙලාවේදී මනුස්සක උළු නරක් වෙලා තියෙන කාබු බීප වෙලාවට කියන දේවල් ගණන් ගන්න එපයි කියලා කියනවා. බීප් මිනිස්සු එහෙම කියනවා. දැන් ඩෝප් වෙලා ඉන්නේ ඒ වෙලාවේදී කොහොමද ගණන් ගන්න එපා. එච්චරයි. එහම මනුස්සකම තියෙනවා. නිසා කොයි වෙලාවක හරි Tamanට සාප කරන කෙනෙක්. මොනේ මට මෙච්චර භාවනා කරලා තාම හම්බුනේ නැහැ කියන මනුස්සයෙකුට භාවනා හරියන්නේ නැහැ. මොනවා කන්නේ මිනිස්සු මෙච්චර කාමයේ පස්සේ අඩු වෙනවා භාවනා කරා කියලා සතුටුයි. ඒ වෙලාවේදී මම බොරු කිව්වේ නෑ. කේලම් කිව්වේ නෑ. හිස් වචන නෑ. පරුස වචන නෑ. සතුම් මෙරුවේ නෑ මනිසේ. අන්න ඒ වගේ මේකේ හැකි සංඥාව දන්නේ නැති මිනිස්සයාට තිත්තමයි. පැංගිරිමයි. ඇඹුලමයි. හැකි සංඥාව තියෙන නිසා අර නෙල්ලු ගෙඩිය වගේ කනකොට ටිකක් ඇඹුල පැංගිලි තියෙනවා. මම දන්නවා කාගෙන කාගෙන යනකොට ඔක පැණිතා වෙනවා කියලා. ඉතින් මේ මිනිස්සයා ඒක කනවා. මුලින්ම මුලින්ම පැංගිරියවට ගණන් ගන්නෑ. නිසා ඒකට දක්වන ආකල්පය සහජාසයෙන් එන එකක්ද? පුහුණුවෙන් එන එකක්ද? කල්යාණ මිත්‍රාසයෙන් එන එකක්ද? විසලන්න අමාරුයි. ඇත්තට අපිට අනුග්‍රහ වෙසඳ ඕනකමකුත් නැහැ. අපිට කරන්න තියෙන්නේ බුද්ධෝත්පාද කාලෙක ඉපදුනා, මනසහත් භාවය ලැබුණා, ඇහැ කන දිවනාදී ඔක්කොම අංග බුලාවක් සහිත තියෙනවා, කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, බණ ඇහෙනවා, ඕනනම් පැවිදෙන්න පුළුවන්. තවත් මොන මන මගුලක්ද ඉල්ලන්නේ කියලා අහන්න. මේ අත්‍යවශ්‍ය බුදුන් කියන දුර්ලභ කාරණා ඔක්කොමත් හම්බ වෙලා චිකුල පංචස්කන්ධය හරීම දුක්ඛය අනිච්චය අනත්තයි කිය අසුභ භාවනා කරනකොට මට සෝරි කියලා හිතෙනවා. මෙච්චර උදේට පිපෙන මලක් වගේ ලස්සනට hina වෙලා ජීවත් වෙන්න උන ජීවිතේ හරි ශෞතුයි. හරි ශෞතුයි යක්. මන්නම් කියන්නේ එහෙම එකෙක් නොදකින් නොපතන්න දුමකේ. ඊට මීට වැඩිය හොඳයි hina වෙලා ජීවත් වෙන මනුස්සයෙක්. ඒකෙන් Taman තුලත් ඇති වෙලා හැම වෙලාවෙම තියාගෙන ඉන්න ඕනේ පිපිච්ච ගතිය ප්‍රසන්න ගතිය ඒ ඕභා ඕභාසව ඕභාසයිත ගතිය නැත්තම් මේ භාවනා ජීවිතයක් ගත කරන්න බෑ භාවනා ජීවිතයක් දිහා මම හිතන්නේ පෙට්ටි කඩයක් කරන්න බෑ කියලා මම භාෂි වැත්තක දාන්න පෙට්ටි කඩයක් කරන්න බෑ බෑ කියන මිනිහට නිසා ඔක්කොටම භාවනා කරන්න එන්න කියන්න එපා මොකද ඔක්කොමලා ඒකට ලෑස්ති නැහැ භාවනා කරන්න එන්නේ එනවනම් හරියන්නේ හැකි සංඥාව තියෙනවා නම් ඌ එන්නේ ඉස්සලම හැකි සංඥාව ආයේ මේ මම දීලා නෙමෙයි ඒ මිනිහත් එක්ක ගමනක් තියෙනවා. අකි සංඥාව හදනවා කියන එක උගේ අම්මර දාතරත් කරන්න බැරි එක අපි කොහොමද කරන්නේ? ස්වාමීන් වහන්සේ අර ඒ ඒ අවස්ථාවේ හැම හැමදාම ඒ විදියටම නම කාලේ මේ ආකාරයෙන්ද තියෙන තියෙන්නේ යුත්තේ. නෑ. එහෙම ගන්න. ඉතින් අර නාගමාණික්‍ය තියෙන්නේ ඔගොම ගෑවුනායි කියලා මට්නාගේ මඩුවක් වෙන්නේ නෑ. ගොමත් එක්ක තිබ්බත් නාගමාණිකේ තනිකර තිබ්බත් නාගමාණිකේ අගේට මොන අසුචි ගෑවුණත් රත්තරන් ගෑවුණත් නාගමාණිකේ ආශනාකම වෙනස් වෙන්නේ නැහනේ ඊට පස්සේ මේ මනුස්සයා කෙලස් තියෙනවා මේ මනුස්සයා ඊට කෙලස් ටික දන්නවා ඒ ටික ඉවරයි ඒ කෙලස් ටික මේකෙන් වෙනයි එයාට බය වෙන්න දෙයක් නැහැ එයාට දෝෂාරෝපණක් තියෙනවා එයා ගැටුමුත් ඇති කරගනි විශේෂයෙන් මුල් මුල් කාලේ ඒකෙන් අර වටිනාකමට මොකුත් වෙන්නේ නැහැ ඒ ඒ විදිහටම හිත පවත්වාගෙන යා යුතුයි යන්න බෑනේ. මේ අපි ජීවත් වෙන්නේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙන ලෝකෙකනේ. ඒ අපි අතින් වරදිනවා, අපිට වරදිනවා. ඒ මොනවා වුණත් එයා දන්නා මේ මූලික විවේකයේට මේකෙන් බාධා ස්ථිරහානියක් වෙන්නේ නැහැ. මූලික විස්රාම විස්රාමයට ස්ථිරහානියක් වෙන්නේ මට උදේකලා වෙන්න පුළුවන් ගැතිය වෙන කවුද වගේ කියන්නේ මම නෙවර කියන්නේ මේ වෙලාවේ මම ඉන්නේ සභාවක ප්‍රශ්නයක් නැහැ ඉවරචිකව මට විවේක වෙන්න පුළුවන් ඒ විදිහටම හුස්ම දිහා බලාගෙන ඒ විදිහටම පොඩක් කාලයක්ම භාවනා කරනවා මම කියන්නේ ජීවත් වෙනවා කියලා මම කියන්නේ. ඔය විතරයි ඔය ඔය චිත්තක්ෂණය විතර ජීවත් වෙන්නේ. අපි නැත්තම් හීන ලෝකෙක ඉන්නේ. අපි ඉන්නේ අනාගතයේ, අතීතයේ, අනුන්ගේ හිතේ වෙන තැනක වෙන සම්පූර්ණ මායා ලෝකෙක ඉන්නේ. ඔය වෙලාව විතර gediye පිටින්ම ඉන්නවා. ඊට පස්සේ අපි ආයෙත් ඔය පිස්සු කෙල්ලන වෙලාවල් වලට යනවා. මත් වෙන වෙලාව නම් ඒක తాවකාලිකව පිට ගියා. නමුත් Tamange හැබෑ ගෙදර අරක තමයි gedara. මෙතෙක් කල් අපි ඒක දැකලත් නැත්නම් දන්නේත් නැත්නම් එයාට ඒක හැබෑ නිවස කරගන්න බෑ. ඒ හැබෑ නිවස කර ගැනීම තමයි ඉස්සල්ලාම අපි ආශේවනය කරනවා. ඒක ආශ්‍රු කරලා බලන්න. ආශේවන ප්‍රත්‍යය. ආශේවනය කරපෙක නැහැ යනවා භාවනාව කරනවා. ඒක තව තවත් තීන්ද කරගන්න, පුරුදු කරගන්න, සීසන් කරගන්න, වශී කරගන්න. ඉස්සලවතාවේ වගේම දෙවෙනි වතාවේ අමාරු වැටෙන්නේ නැත්නම් අමාරු වැටෙනවා. මොකද එකපාරක් හරි කියලා විශ්වාසය තියෙනවනේ යාගාව. ඒ නිසා විශ්වාසය නැති කෙනාට වැඩිය ඔය කාගෙන යනවා. එතකොට හරියන ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. අන්තිමට ඒක Tamanට ස්වභාවික දෙයක් වඩපත් වුණාට පස්සේ ඒක අයිතිවාසිකම් කියන්නේ යන්නේත් නෑ. Tamanට කැමැති වෙලාවට විස්රාම වෙනවා. කැමැති වෙලාවට විවේක වෙනවා. ඒ වින්නකොට හිතන මේ මිනිස්සුත් එක ටිකක් ගිහිල්ලා රණ්ඩු කරගෙන ඉන්න ඕනේ කියලා ඉතින් මම ඉන්නේ මෙහෙම. අත්තර ලස්සන ඉස්සරනෝනේ ඇත්තේදී මේ එන්නේ ටිකක් ඔය ඇවිල්ලා ටිකක් ඔය මොනවා හරි කවච කචල් එකක් දාගෙන අනම්මනම් කරන යනවා නිස්සන්නෝනේ තියෙනවා බය වෙන්න දෙයක් නැහැ අපි හම්බෙන්නේ මේ අපි දැන් භාවනා කරලා නැගිටින පස්සේ අපි සාමාන්‍ය දවසේ දින වැඩ කටයුතු කරගෙන යන මොහොතේ මට දැනෙන තියෙනවා සම්පූර්ණ කිසිම හේතුවක් නැහැ කිසිම හේතු රහිතව හිතේ හරි සන්තෝෂයක්. ඒ කියන්නේ හැමදේම ලේසි ඉගෙන ගන්න පුළුවන් හිතේ සන්තෝෂයක් ඇති වෙනවා. ඒක වර්තමානයේත් කරගන්න. මට ડિප්‍රෙෂන් එකක් අවු වෙනවා. fully depressed. කිසිම හේතුවක් නැහැ හොඳට කාලා තියෙන ඔක්කොම කරන්නේ ඒකට එපා එන ගහච්ච සෝම් පිටිනේ වගේ මොනවා කරන්නද කියලා හිතන වෙලාවල් එනවා. හොඳට පේන මේ depression එක මේකත් මටයි තිනේ. අර තියෙන full related එකේත් මටයි තිනේ. මේවා එකින් එක එකින් එක facets මාරු වෙනවා. මේවා අඳුනගත්තොත් තමයි අපි වයින් ඉම්පැක්ට් එක එන්නේ. අපිට තේරෙන්න පටන් ගන්නවා මේ හිත කියන එක මේ කුලියට දෙන වේදිකාවක් වගේ. මම තමයි කුලියට දෙන්නේ. නමුත් මේකේ නටන නාඩගම සමාහට ශෝකාන්ත නාඩගම් නටනවා. සමාහට දුක්ඛාන්ත සමාහට සුඛාන්ත නටනවා. ස්ටේජ් එකයි තිකාරට ගාන හම්බ වෙනවා. නම් ඔකේ නටන්නේ ශෝකාන්ත වුණා ශෝක දුක්ඛාන්ත ප්‍රශ්න නැහැ. තේරෙන්නේ. අනිත් එක හොඳට මතක තියානින්ද දැන් මම ස්ටේජ් එක දීලා. දැන් නාඩගම යනවා. නාටකම යනකොට ඒක මං ඕන කරන්නේ. සුඛාන්තයක් පෙන්වන්නේ දුක්ඛාන්තයක් කියලා මම ස්ටේජ් එකට නැගලෙවලා කෑ ගහන්න වටන් ගත්තත් එහෙම. මට තියෙන්නේ බලන අයිතිවාසිකම විතරයි. මොකද ස්ටේජ් එක දීලා තියෙන්නේ නමුත් නාටකම බලන එකයි මට තියෙන්නේ. ඒ නිසා මේ හිතේ අපි දන්නේ නැති අපිට ඕන නැති නාටකම් නැටෙනවා. ඇඟිලි ගන්න යන්න එපා. ඒක අපිට තේමාව බලා ගන්න බෑ. මේකට හරි ෂොක්. අර ඊට හිනා රංකන්ද නාට්‍යයේ ඈ ඒකෙදි මට මතකෙට රංකඳ වෙනත වලට එන්න ගත්තා නාට්‍ය පොලිමක් එනවා කොයි එකද කියලා මම නම් මතක නැහැ. ඒකේ රජුරන්ට සිංහාසනයේ ඉඳලා වෙඩි තියලා මරනවා. ඉතින් රජුරෝ මැරිලා දැන්. නාඩගම හැටියට රජුරෝ මැරිලා. නෑ. එතකොට රාජ්‍ය සභාව රැස් වෙලා ඊගා රජුරෝ පත් කරනවා. දැන් මේ රජුරෝ ඉන්න ඕනේ මෙතන. කට්ටිය එකතුලපත් කරන්නේ අඩු කුලේ මිනිස්සෙක් පත් කරන්නේ රජකමට. රජුරට තද වෙනවා. තද වෙලා නැගිටලා කියලා. ඒක මේ ගස් ගෙඩි කරන හොර බල්ලන්ට රජකම් දෙන්න බෑ. මරණත් මට මේක ඉවසන්න බෑ කියලා නැගිටින්නේ. ඒකෙන්ද සේවාය හේවාය කියනගෙන ඔබ වහන්සේ නාඩගමේ හැටියට තියෙන සිංහාසන කියලා මැරෙනවා. මැරෙනවා. රජු ආයෙ මතක නැති වෙනවා මේ නාටකෙම හැටියට තමන්ගේ රෝල් එක අපිත් ඔය වගේ තමයි ඇඟිලි ගහන්න යනවා. බෑ හේවාය කියනවා හේවාය කියන්නේ රජුරට අන කරන විදිහය. නාඩගම හැටියට තමුන් ආචාර්ය දෙන සිංහාසනේ මැරලා ඉන්නේ. යනවා නැහනවා. භාවනා කරනකොට ඔය ඔය සෙල්ලම් සේරම වෙනවා. අපි හිතනවා මේ මගේ හිතේ දුක ඉන්න බෑ. මේ මගේ හිතේ පරාදේ බෑ. මගේ හිතේ හැමදාම සැප තියෙන්න ඕනේ, ජය තියෙන්න ඕනේ කියලා අර පරාදේ එනකොට ඇඟිලි ගන්න හදනවා. මේක අපිට අයිති නන්නේ අපිට පුළුවන් ඇඟිලි ගහන්න බුද්ධ ජානසිකව මහණේ උඹලට අයිති නැති දේ දීලා දාපන් කියලා. ජෝත්‍යජිරෝ මේ යේසුස් වහන්සේ කිව්වා ජෝත්‍යජිරංගදී ජෝත්‍යජිරණ දීපා. ජෝත්‍යජිරංගදී කියන්නේ සල්ලි වලට. රජු අසංකලා තියෙනවනේ කාසි දැන් යන්න පෙරයින් කාලේ මුදල් ලැබෙන්නේ අසංකරන දැන් එන මුදල් ලැබෙන්නේ මොකක් හරි අසංකරන්න බෑ. ඒ උගේක උඩ දීපන්. උගුක හක්කේ දාගත්ත ගමන් ඌ එවිට ගෑවිල්ලනවා. ලලිතත් අරපන්. ඔක්කොම හම්බ වෙනවා. සල්ලි අර මට මතකයි අපි ජනවාරි 11 පොද මන් දන්නේ ලොකු සාන්ති ඉන්න කාලේ ලොකු සාන්ති කැමැත්තක් නැහැ උන්ට අරිදම සාන්ති විශාල බෝධි පූජාවක් දෙනවා කැලිනීත ගෙනියනවා. ඉතින් ඉඳ ගන්න පුටුවක් නැති නිසා ලොකු සාන්ති හිටගෙන ඉන්නත් බෑ වෙතුණු මහත් ඇගිලා පන්සලට ගිහිල්ලා ආහන්සි පුටුවක් උස්සගෙන ආවා. ආහන්සි පුටුවේ උස්සගෙන එනවා අද්දෙන් එනකොට සාක්කු දෙකේ සල්ලි සලම් බලන් සලම් බලන් සලම් බලන් ගාලා නැසනවා. දැන් ලොකු ශාසන ළඟට එනකොට මහත්යට කරගන්න දෙයක් නැහැ. බලන්න ස්වාමීන් වහන්සේ මේ නෑ ලොකු ශාසන දෙකේ ඕම් බලව මහත්යෝ සල්ලි දීප්පහම තියෙන කරදරේ නේද කිව්වා. ඒ මහත්ය කියනවා ස්වාමීන් වහන්සේ සාක්කුව බලන්න කොච්චර කුණු ගෑවිලා තියෙනවද කියලා අත දාලා අරගෙන අත දානවා ගන්න. අත දානවා ගන්න නිසා ඒක සල්ලි තියෙන සාක්කුව කුණු වෙලා. ඕම් බලන්න ස්වාමීන් වහන්සේ සල්ලි වල ඇති. ඉතින් මේ අනුන්ට අයිති මගුලක් අතර අයිතිය ගත්ත ගමන් පුදුමාකාර කරදරයක් පුදුමාකාර කුණක්. අපි නියමන තමයි අර විවේකේ. ඒ විවේකෙට සල්ලි ඕනේ නැහැ. සල්ලි තිබුණොත් යන්නත් බෑ. අපේ නිවන තමයි හුදේකලාව. අපේ නිවන තමයි විශ්‍රාමය. අපි හම්බ කරපු හැම එකකින්ම කරන්නේ හුදේකලාව නැති කරනවා, විශ්‍රාම නැති කරනවා, විවේක නැති කරනවා. ඒක දෙවල දවසේ පැය 23ක් හම්බ කරනවා. පැයක් භාවනා කරලා කියන භාවනා කරලා ආදියන්නේ නැහැ නේ. හිතවිලි එනවා නේ කියනවා. ඉතින් අහන්න දෙයක් නැහැ. දවසේ පැය 23ක්ම විවේක නැති වෙන වැඩ කරනවා. උදේකලාව නැති කරන වැඩ කරනවා. විස්රාම නැති කරන වැඩ කරලා ඉවරලා එක පැයක් පරියන්කේ ගන්න තට්ටම නැතිආගෙන විස්රාමයේ ගන්න. විවේකේ ගන්න. පැයක්වත් භාවනා කරන්න දෙකට වැඩි පැයක් භාවනා කරනවා හොඳයි. නමුත් මං කියන්නේ තියෙන ජෝක් එක නිසා මේක තේරුම් ගන්න පුළුවන් නම් අපිට මේ වගේ භාවනා වැඩමුළුවක මම හිතනවා අපේ ජයග්‍රහණය කරලා තියෙනවා කියලා. තමයි ළඟ තියෙන ඒ විස්රාමයේ පොඩ්ඩක් අඳුනගෙන තියෙනවා. ඊට පස්සේ යාට ඒක නැවත නැවත යන්නේ කොහොමද කියලා දෙන එක ඒක වගේ කීමක් නෙවෙයි. යා දැනගන්න ඕනේ. මේක නැවත ඇති කරගන්න අවශ්‍ය කරන මේ මොනවාද ඒවට කියන්නේ අනුග්‍රහ. අපිට පුළුවන් ඒක පිළිබඳ හදා බෙදා ගන්න. මොකද මේක පෙන්නලා දුන්න පුළුවන් නම් ඒක තමයි අපි එහාට මේ පුද්ගලයාට යාගේ වටිනාකම උදේකලා වටනහම කියලා දෙන්න තැන. ඒ නිසා ඔය සිද්ධි දෙකේදීම පේන්න තියෙන්නේ ඒක අත්දකලා තියෙනවා. මම එකතු කෙරුවේ ඇත්තට මේ දෙවෙනි කියපු එකේ එච්චර මේ විවේචන විස්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අර මම එක පොයින්ට් එකයි පෙන්නුවේ. පළවෙනි දවසේ ඒකෙදී දෙන තරම් සිල්ලාරේ දෙකේදී එන්නේ නැහැ. ඒක බාධාක් කරගන්න එපා. කනගාටුවක් කරගන්න එපා. මේ හුදේකලාව සඳහා කරන්න පුළුවන් උපරිමේ කරන්න. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රී ධර්මදේශනාවට අනුව විඥානීය ක්‍රියාකාරීත්වයේ සංස්කාර යොහවන අයුරු කරුණාවෙන් පහදාරේ. අද රෑ ධර්මදේශනාව පොඩ්ඩක් අහන්න ඉන්න ඈ. ඒක අපි හිතුවා හම්බුනේ. Dear Bhante, how to practice metta meditation? How to develop metta in daily life? Thank you, Bhante. So if someone can give me the, the practical value, the we are in a, fixing the mindfulness in the in-breath and out-breath. Meanwhile, why is the, what is the reason for you to go to the another line, another subtract or exit and go do, if that is being, how to call, uh, justified, then I will take time to explain metta. Otherwise, and has to disprove or oh, prove Anapana is not working or disprove Anapana is bad. Without such a thing, why should we change the track? Why we are doing, why we are practicing. I am not telling it is is a wrong thing. But I am telling what is the pragmatic value beyond the theoretical explanation. If someone can convince me the practical value, then I will take, I will let, I will take time to explain the metta because the other people, majority, are working with Anapanasati. Meanwhile, I do not like to turn the attention to another side. So if pragmatic value, utility value, uh, why the metta is necessary, if someone can convince, the questioner can convince, then I will surrender and I will try to take time on the metta, not just on the theoretical basis. would like the owner or author of that question to answer If it is not so, we are going to the next question. I'm Sarika, I'm Maybe I'm not the one who wrote that question, but I have a related question. In the last few days, I get sometimes very annoyed with her because it appears everywhere sitting, So, um, just to calm down for the anger, I did uh, with the just because otherwise. Was it successful? Yes. So, what is the type of metta you developed? Um, and then uh, the so you are just answering my question now. It is being answered now. You are asking how to do metta. So if the, other, the person, real author of this question also coming, that is the way I can give the answer. It is very practical, very utility, rather than giving just a lecture on with metta. I give a lecture on the Anapanasati because that is our main theme. If I am to convert, there should have a practical reason, so I appreciate that you're coming. The metta is basically for the hatred. If you have that kind of a hatred towards your anapanasati bhavana, towards your walking meditation, towards your day-to-day -day activities, the one of the uh, samatha method is metta. Unless otherwise you recognize this question, why you take time for the metta? It is unwanted for my, my rationality. If there is a burning question, of course we have to answer. Because we are in a, in a very serious trip, trick, trip. Why should we convert in different, different topics? Because then we are diversifying unwantedly. That is what I, I, I, I respect the others, the majority's idea, because they are happy with Anapanasati. If such a question happens, this the demand has to come from the problem-oriented question, uh, the situation. So if that is the way I, I feel, that is kind of a interview, that's a kind of a kamatan suddha kirime. If a person is confronted with that kind of a question, that has to be answered, not otherwise. Thank you. ඇත්තටම කියනවා නම් ආනාපාන හතිය විතර බලවත් උත්තරයක් වෙන මොකේවත් නැහැ. ආනාපාන සතියෙම ඔක්කොම මෛත්‍රී භාවනට එහා ශක්තියක් තියෙනවා. නමුත් ඒක අහුවෙන්නේ නැත්නම් අපිට පිළියම් කරන්න වෙනවා. පිළියම් කරන්න අපි සමත ක්‍රමයක් දානවා. නමුත් සමත ක්‍රමයේ ඕනේ ආනාපාන සති භාවනාව දේශනා කරන ආනාපානසේ සූත්‍රය මුලදී කියවුවොත් ඒ ඒ පිරිසේ බුදුජානකසේ පිරිසකටනේ දේශනා ඒ පිරිසේ ඉන්නවලු මෛත්‍රී කරනත් ඉන්නවා කරුණා මුදිතා බ්‍රහ්ම විහාර ඔක්කොම නමුත් ඔක්කොම කෝකටත් අයිල වශයෙන් දෙන්නේ ආනාපාන. මොඳ ආනාපානෙ ඔක්කොම මට්ටම් කරගෙන යනවා. නමුත් පටන් ගන්නවත් බැරි විදියට අර වගේ ප්‍රශ්නයක් එනවා නම් අපිට මෛත්‍රියෙන් ඒක ටිකක් තනවා වඩා ගන්න සිද්ධ වෙනවා. ඇත්තටම සමත උපක්‍රමයක්. ආනපනති කියනවා සමත විපස්සනා ක්‍රම දෙකම එනවා. හරි ගියාට පස්සේ මම කියන්නේ එක දවසක් හරි ගියාට දෙවෙනි දවසේ තරහ ප්‍රශ්නේ එන්නේ නැහැ කියලා. එනවා. ආනපනේ අද සාර්ථක වුණාට ආයෙසරයක් එනවා. නමුත් ඒ පුද්ගලයා දන්නවා මට ආනපානේ කරලත් මේක වළක්වන්න පුළුවන්. ඕන්න මෛත්‍රී කරලා වළක්වන්න පුළුවන්. ඒ නිසා යාට එතකොට මෛත්‍රී දන්නවා ක්‍රම දෙකක් තියෙනවා. නැත්නම් ආනපානේ හරහාම යන්න පුළුවන්. ඒ මොකද මේ ආනපන සතිය මුල් කරගත්ත සතිපට්ඨානෙ ගත්තාම ධම්මානුපස්සන කොටසට යනකොට සන්තං වාජ්ජත්තං ව්‍යාපාදං සම්තිමි යච්ඡත්තං ව්‍යාපාදෝති බජානාති තවත් තුල තරහව තියෙනවා නම් මෛත්‍රී කරන්න කියන්නේ මට ව්‍යාපාදේ තියෙනවා කියලා බලන්නේ කියන්නේ. ව්‍යාපාද ස්ටඩි කරනවා. ව්‍යාපාදේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි. මෛත්‍රියෙන් කරන්නේ බාම් කරනවා. ඒක නිකන් සප්‍රෙස් කරන එක. එතකොට වෙන්නේ මොකද්ද ප්‍රශ්නේ පැනලා යන්නේ. නමුත් කරන දෙයක් නැත්තම් කරනවා. ආනපාන කරගෙන ගිහිල්ලා අපි අතාරින්නේ ආවක. එයා මතු කරලා ගන්න. කාමචන්දේ මතු කරලා ගන්න කාමචන්දේ ස්වභාවික ලක්ෂණ බලනවා. ඒ ව්‍යාපාදේ ස්වභාවය. හැබැයි එතකොට හොඳටම ආනාපානයේ සතිය හොඳට දියුණු වෙච්ච කෙනෙකුට මේ කියන්නේ. නමුත් එහෙම කරනවා සිලබස් එක කව කරනකොට ਉਹ අහුවෙනවා. අතරමඟදී අවශ්‍ය වෙන්නේ ආතුර වුණොත්. ආනාපානේ කරගන්න බැරි තරම් ද්වේෂයෙන් ආතුර වුණොත් මෛත්‍රී භාවිත කරන්නේ. ඉතින් එහෙම නැතුව තියදී මෛත්‍රී භාවනා කරනවා කියන එක නිකන් මට පේන්නේ අර ඕවර් ද කවුන්ටර් ගන්න පුළුවන් නිසා නිකන් පැන්ඩෝල් බොනවා වගේ. හොඳ නෑ. හොඳ නෑ පැන්ඩෝල් තිබුණාට පොඩි යන්න හොඳ නෑ. ඒක ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක්. මෛත්‍රී භාවනා ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක් කවුරු හරි රෙකමන්ඩ් කරනකම් ගන්න එපා. මොකද ආනාපාන යනකොට ඔබ ඉස්සරහට ඔය කොයි සිලබස් එකද අහු වෙනවද? සමහර දෙන පොඩි ගැටලුවක් තියෙනවානේ දැන් මෛත්‍රී භාවනාව පුරුදු කරන විතරයි නේද ඒක ඒ වෙලාවට ප්‍රයෝජන ගන්න පුළුවන් ප්‍රොජෙක්ට් පුරුදු කරේ නැත්නම් ගන්න බෑනේ ඒකට ඒක වරලා තියෙනවා කියන එක වරදක් නෑ නේද ඔව් ඒක නිසා අපි මේ වෙලාවේදී ආනපාන ගිවිසගෙන යන වර්ක්ෂොප් එකක් යන්නේ ඒකෙදී දැන් ප්‍රශ්නයක් ආවොත් නම් අපි ඒක ආනපාන ගිහිල්ලා හොයන්න ඕනේ මේක යනවනම් හරියට මොකද මේ ප්‍රශ්නේ මතු කරන්නේ? මම කියන්නේ ආනාපාන තේරවාද අධිනති බුදුහාමුදුරු දේශනා කරපු නැති එකක් නෙවෙයි ඒක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ටූල් එකක්. මේ දවස් හතක භාවනාවක් කියලා කියන්නේ ඉන්ටෙන්සිව් වැඩක්. ඒකෙදී ඔය සරක්කු වැඩ කර කර ඉන්න බෑ. සිල්ලට වැඩ බෑ. ඒක ගත්ත යන්න ඕන කඩාගෙන. අරකයි මේක ඔක්කොම කරන්න යනකොට ඒක ඊට කදී නිකන් ඩයිවර්සිෆයිඩ් වැඩ පිළිවෙල. දැන් නිසන්වනේ අපි ඉන්නකොට ඒ වගේ ෆුල් ටයිම් කමිට් කරන්න කියලා දෙන්න ඕන. ඔයාගේ අවුතුමල්ලේ තියෙන්න ඕන. ඔතන ඉන්ටෙන්සිව් කියා ඉන්ටෙන්සිව් රිට්‍රීට් එකදී වට වෙලා ගන්නවා කියවහම එතකොට අපි ඔබ්ජෙක්ටිව්ස් ඔක්කොම නිකන් ෂාප්නස් එක නැති වෙනවා. ඔය යන ගමන නැති වෙනවා. ඒකයි නැත්තම් ඉස්සර මම මුල් මුල් කාලේ රිට්‍රීට් කරනකොට ඔය එන හැම ප්‍රශ්නයකටම පැය ගණන් උත්තර දීලා තියෙනවා. මම මන්දනකේ මේ අර නිකන් දෙන්න නිසා දෙමළ පත්‍රයේ කියවන කතාව තියෙනවා. ඔෆිස් එකේ නිකන් තියෙන නිසා අරගෙන බලනවා. යුනිවර්සිටි කියනකොට දෙමළ පත්‍රයේ නිකන් හමුවෙන නිසා දෙමළ පත්‍රෙත් කියවනවා. එහෙම බෑ. මේකදී අපි ප්‍රයෝජන අරගෙන වැඩ ගන්නවා. ස්වාමීන් වහන්සේ පොඩි පොඩක් දැන් හම්සන්නසිද මෛත්‍රී භාවනාව මේ කතා කරපු නිසා තමන්ට මෛත්‍රී වඩන්නේ වඩන එක නොකර අනුන්ට විතරක් මෛත්‍රී වැඩි යුතුයි කියලා මට අනුමත මේ සංග කියවෙනවා ඒක නිවැරදි කරනවා සාමාන්‍යයෙන්. නෑ ඒක පිළිබඳව අතර ඥානানন্দ ස්වාමීන් වහන්සේ මතේ මතු කරා. මතු කළා අපිට මට ලියලත් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේගේ අදහසක් තියෙනවා මෛත්‍රිය සඳහා සීමා සම්බේධයක් කරගන්න ඕනේ කරන්න කියලා. නමුත් ඒක පිළිබඳව ඉෂ්ටිතසාරව කියන්න බෑ මම මේක මම දන්න අනිත් වැඩි ස්වාමීන් වහන්සේලා අහනකොට ඒ උඟ දෙනෙක් කිව්වා ක්‍රමේ යන්නේ Tamanda කරලා අනුඹ කරන එක තමයි. ඒක පසු කාලිනී නැති වෙච්ච ක්‍රමයක් වෙන්න ඇති. මමත් දැක්ක බුරුමේ ඉඳදී ඒක මේ හරියනවා. මට හරියනවා. මේක කටුකුරුණ ඥාන සංස කරන නොසලකිල්ලක් නිසා නෙවෙයි. ප්‍රායෝගික පැත්තේ මම කියනවා මගෙන් කවුරු හරි වොත් මං ගැන ඉස්සලා Tamanට කරලා වැටුනොත් විතරක් අනුන්ට දෙන්න. Taman ළඟ නැතුව අනුන්ට දෙන්න බෑ කියන පදරමේ මං ඉන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ඡන්ද සමාධිය, චිත්ත සමාධිය, විරිය සමාධිය, විමර්ශන සමාධිය යන මේ හතර සමතහා විපස්සනා සමාධි සමග සම්බන්ධ වන ආකාරය කරුණාවෙන් විස්තර කරගන්න. දෙවන් සරයි. නිකත්ම නිකන් සාමාන්‍ය බැලු බැලමට නම් පේනවා ඡන්ද සමාධිය, චිත්ත සමාධිය කියන්නේ සමත සමාධිය, මීමන්ස සමාධිය කියන්නේ ප්‍රඥා සමාධිය. ඒ චිත්ත සමාධියයි ඡන්ද සමාධිය ටිකක් කිට්ටුවට යනවා. විද්‍ය සමාධියයි මීමන්ස සමාධියයි ඒ දෙක නිකන් සමාන්තර ගතියක් තියෙනවා. නමුත් ඒවා නිකන් අර තර්ක මනසෙන් කරන දේවල් හතරම තියෙනවා. සමථ කරන කෙනාටත් ওই හතරම තියෙන්න ඕනේ. විපස්සනා කරන කටට හතරම තියෙන නිසා සතිපට්ඨානෙ වැඩුවට පස්සේ සතර සම්මප්පදන් වීදියට යනකොට ඒ විපස්සනාන් ඇතිකරත සතිය හරහා සමාධිය කැඩුනොත් වීර්යයෙන් නැගිටවන හැටි සමාධිය කැඩුනොත් අදිස්ථානෙන් නැගිටවන හැටි සමාධිය කැඩුනොත් ශ්‍රද්ධාවෙන් නැගිටවන හැටි සමාධිය කැඩුනොත් ප්‍රඥාවෙන් නැගිටවන හැටි ඉස්සෙල්ලා මේක අඳුනලා දුන්නාට පස්සේ ඒක කඩා වැටෙනවා ඒ ස්වභාවෙනේ ඒ විපරිණාමය නිසා එච්චාම එක එකනා එක නැගිටවා ගන්න අවස්ථාව හැටියට පුදුලයාගේ චරිතවල හැටියට ඒ නිසා ඒකට හැම පැත්තෙම ඒකට හොඳම දේ තමයි වැට් කැඩෙන්න ඕනේ කැඩි කැඩි හදන්න ඕනේ හදනකොට එක ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ ක්‍රම රාශියක් තියෙනවා ඉස්සර නම් අතර ඉස්සර නෙමෙයි සාමාන්‍ය විසුද්ධි මාර්ගේ නම් ඉතින් මේ චරිත හතරක් විදිහට හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ වීර්ය චරිත, ප්‍රඥා චරිත, බුද්ධි චරිත ආරෙමි කියලා. ඇත්තට එහෙම නෑ මේක වෙනස් වෙන සුළු. එකනා තුලම හතරම පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ওই චරිතනුව නැත්නම් මේ ඉස්තිර කරන හදන එක නිත්‍ය සංඥාවට කරන සහයෝගයක්. එකනා ළඟම හතරම තියෙන අවස්ථාව හැටියට හතරම වෙනස් වෙනවා කියන්නේ අපි අනිත්‍ය සංඥාවට ඉඳ තියාගෙන යන ගමනක්. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න මගේ අන්තිමට ප්‍රශ්න දෙකයි. අපිට තව සම්මය ප්‍රශ්න ගන්න පුළුවන් මට අවස්ථාවක් දෙන්න. අපි දැන් මේ මෙතෙන් දිනු කරගත්තු මාස මෙතෙන් දිනු කරගත්තු ප්‍රැක්ටිස් එක වහන්සේ අපට ආයේ හම් වෙනවා නම් හම් වෙන කෝ කාලෙකින් එතකන් ගෙනියන්න දිනපතාම භාවනා කිරීම අත්‍යවශ්‍යම. ඒ භාවනා කියන්නේ මොකක්ද කියන ඩිෆයින් කරොත් මම උත්තරේ දෙන්නම්. මේ අපි කරන ප්‍රැක්ටිස් එකේ කියන්නේ මේ සිතේ කාර්යයේ ඉඳගෙන අපි සාමාන්‍ය විදියට ජීවිතේ පුළුවන් තරම් උත්සාහ කරනවා. මේ වඩාගත්තු සතිය පිටවගෙන යන්න. නමුත් අපි හිතාමතාම දවසේ කොයි වෙලාවක හරි සතියක කොයි වෙලාවක හරි නැවත ගිහිල්ලා හිටන් මොකද මෙඩිටේෂන් වලට ප්‍රැක්ටිස් කරපු විදිහටම කරනවා. ඊට පස්සේ ඇවිල්ලා පරයන්කෙත් ඉඳ ගන්නවා. මේක එහෙම නියමයක් නෑ නේද? නියමයක් තියනවාද අපි කරන්න ඕන දිනකදා කියලා. මට පේන්නේ භාවනාව පොස්චර් එකත් එක්ක සම්බන්ධ කරන්න හදන කතා උත්සාහයක් පේන්න තියෙනවා. භාවනා කියන එක ඉඳගෙන ඉන්න එකක්ද ඇවිදිමින් කරන එක දින පෝස්චර් එකත් එක්ක සම්බන්ධ කරන නිසා භාවනා කියන වචනේ හොඳ ඩෙෆිනිෂන් එකක් අරගෙන නැහැ තාම. ඒ data ගත්තම ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ස්වාමීන් අපිට වෝකින් මෙඩිටේෂන් කියන එක නිකන් දවාලේ කැමපයේ දින වෙලාවට ස්වාමීන් වහන්සේ මම දන්නවා විපරණේ දීගෙන කරන්නේ මේක වැඩි කරගන්න වැඩි අවස්ථාවක් දෙනවා ආධුනිකයෙක් වශයෙන්. ඒ දිනු කරගත්තු එක ඕපන් මෙඩිටේෂන් එකෙන් තවත් වැඩිදුරට දිනු කරගෙන යනවා. ඉතින් මේ වැඩමුළුවේදී දිනු කරගත්තු මට්ටම ඉදිරියට තව ගෙනියන්න වරින් වර වරින් වර ඉදිරියට පරයන් ඉඳ ගන්න අවශ්‍ය නැහැ. ආ සමහර විට ඉත සතියේ දවස් කීපයක් කරගත්තොත් ප්‍රමාණවත් වෙනවා ඒක තමයි තීරණය කරගන්න පුළුවන් නේද? මම කියන්නේ තාමත් ඩිෆිනිෂන් uh, එක හරියට ගත්තොත් මම මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙන්නම් අපිට අසාධ්‍ය ලෙඩක් වෙච්චාම අපි OPD එකට ගියා දවසේ කියනවා මෙයාව කෙලිම වෝඩ් එකට දාන්න ඕනේ ඉන්ටෙන්සිව් කැර් යුනිට් එකට දාන්න ඕනේ ඉතින් ඉන්ටෙන්සිව් කැර් යුනිට් එකට දාන්න පස්සේ මිනිස්සු ඇවිල්ලා වට කරලා ඔක්සිජන් දීලා රේලයින් දීලා අනම්මනම් කරලා ලෙඩ ගොඩ ගන්නවනේ ගොඩ ගත්තට පස්සේ කියනවා දැන් ඉතින් ඉන්ටෙන්සිව් කැර් යුනිට් එකේ ඇඳ වෙන කාටට දෙන්න ඕනේ යා ගිහලා වාට්ටු ගන්න වාට්ටු දැම්ම අච්චනම ඇටෙන්ඩන්ලා නැහනේ අච්චරම තේලයින් දෙන්නෙත් නෑ අච්චරම ඔක්සිජන් ඕන කරන්නේ නෑ ටිකක් වරින්ම රැවිලා බලනවා දැන් දැන්ගෙන ගෙදර බලන්න කියලා ගෙදර ගියාට පස්සේ අපිට ඇටෙන්ඩර්ලා නෑනේ Taman වල ටික කරගෙන යන්න ඕනේ එතකොට අපිට අර ඉන්ටෙන්සිව් කේයන් ටික වැඩ කරන්න බෑනේ ගෙදර ගිහිල්ලා ලෙඩ සනීපයිනේ සනීප වුණාට පස්සේ Taman දැනගන්න ඕනේ ආයෙ ලෙඩ නොවෙන්න මොකද්ද කරන්න ඕනේ ආයෙත් ඉන්ටෙන්සිව් කෙයාර් යුනිටට නොයන්න මොකද ඉන්ටෙන්සිව් කෙයාර් එකට ගිහිල්ලා එනකොට ලෙඩාට සනීප වුණාට බිල ගෙවන එකට සෑහෙන අසනීප වෙනවා ඒක ඕගොල්ලෝ මේ ඉන්ෂුරන්ස් එක නැත්තම් එහෙම එදාට තමයි පවුලේ කට්ටිය අමාරු වෙන දවස අසනීප වෙන දවස ලෙඩා නම් එළියට එනවා ඉතින් ඒ නිසා දැනගන්නවා ඉන්ටර්වියු කරද්දී ඔක්කොම ලරේමින් උරතල් කරාට ඔය හැම එකම පිටිපස්සේ සල්ලි පෙරලෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ගෙදර ආවට පස්සේ කරන්න තියෙන්නේ ඉන්ටර්වියු කෑමට එකේ කරන්නේම කරන්න බෑ ගෙදර ඇවිල්ලා. නමුත් මතක තියාගන්න ඕනේ ආයි ඉන්ටර්වියු කෑමට නොයන්න නම් මොන විදිහේ ජීවන රටාවක් කරන්න. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඉන්ටර්වියු කෑමට ටයිම් ටේබල් එකක් තියෙනවා. ගෙදර ටයිම් ටේබල් එකක් තියෙනවා. ස්පිරිතාලේ ටයිම් ටේබල් එකක් තියෙනවා. ඒ වගේ ලෙඩේ අසාධ්‍ය තත්ත්වයේ හැටියට. ඉතින් ඒ නිසා අපිට ඉන්ටර්වියු ගෑනුට එකේ ටයිම් ටේබල් එක ගෙදර කරන්න පුළුවන් නම් වෛද්‍යවරයෙක්ටයි টොප් කියනවා. බෑනේ. ගෙදර කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ appropriate technology කියලා එකක් තියෙනවානේ. ස්ථානෝචිත ප්‍රඥාව කියලා එකක්. ඕක කාටවත් කාටවත් කියලා දෙන්න බෑ. ගොඩනෙක් කියනවා නෑ මේකට ස්ටෑන්ඩඩ් ෆෝමියුලා එකක් ඇති. ඒ හඳන් පුත් හංගගත්ත හොරෙන් කුස්කොලපතක ලියාච්ච ටයිම් ටේබල් එකක් ඇති. ඕක ඉල්ලගත්තොත් වැඩේ හරියයි කියලා. එහෙම ගන්නෑ. එහෙම ගන්නෑ. ඒ තනිය හැටි තනිය ගහනවා කියන කතාව ඒකයි මම කියන්නේ භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ මේ වෙලාවේ හැටියට කළ යුත්ත කරන්නේ. එහෙම කල්ලාතු තීන්දුව කරන කිව්වොත් මම මේ වුණාට කොච්චර වුණත් මම මේකමයි කරන්න කියලා. ඒ හතර සිලකට රවුම් පෙග්ගයක් ගන්න හදන කතාවක්. අපි ප්‍රශ්නේ ප්‍රශ්නේ ඉන්නරේ මේ නැත්නම් අවස්ථාව වෙන්න ඇදින්ද ඇහිලා බලන්න මේ භාවනා කරපේක අපිට මේ එදිනදා ජීවිතේ වැඩවලට ලාභයක්ද දීලා තියෙන ප්‍රශ්නයක්ද දීලා තියෙන ප්‍රශ්නයක් දීලා තියෙනවා අපි මේ කරලා තියෙන තකතිරකම ගෙදර ගියාට පස්සේ අපේ ජීවිතය අමාරු වෙනවා නම් අපි මේ දවස් හතෙන් කරලා තියෙන වැරදි වැඩක්. අපි තියෙන ප්‍රශ්න වලට මේකෙන් යම් විදියකට උත්තර කරගන්න පුළුවන්. අතනින් මෙතනින් කරගන්න පුළුවන් නම් මේ දවස් හතේ ආයෝජනය හොඳයි. ඒ නිසා ඒක තමන්ම තමන් එන එන එන ප්‍රශ්නේ හැටියට උත්තර දීම ඒක තමයි සතියේ තියෙන නැත්නම් බාහදක්ෂ ව්‍යාපාරයේ තියෙන නැත්නම් එළඹ සිටීමේ තියෙන නැත්නම් සූදානම් වීමේ සිටින පූර්ණ අවදි භාවය තමයි කිසිම දෙයකට කිසිම දෙයක් වෙන දෙයක් වෙන අපේක්ෂාවක් නැහැ. එන ඕනම දෙයකට මුළු හදින්ම කරනවා. 100ක් මේක දාලා කරනවා. ඊගාවට එන එකට ආයෙත් මුළු හදින්ම කරනවා. ඒකවල ප්‍රශ්න විසඳනවා. එහෙම නැතුව මේ මේ හැමදාම පැය දෙකක් ඉඳගෙන ඉන්න, පැය දෙකක් භාවනා සක්මන් කරන්න, පැය දෙක එහෙම කිව්වට කාටද කරන්න පුළුවන්? කාටද එහෙම අන්තිරේකතලා කරන්න පුළුවන්? නමුත් එකක් මතක තියාගන්න දැන් තමයි දන්නවනම් පොඩ්ඩක් හරි පිරිසුදු කරගත්ත මනසක්. ඔන්නේ පිරිසුදු කරගත්ත මනසට අනුග්‍රහ කරන්නේ කොහොමද? සප්පාය කරන මොනවද කියලා මේ රිට්‍රීට් එන්න ඉස්සෙල්ලා තිබුණ දැනුමකින් ආපහු යනවනම් ඒ ඒ වෙලාවේදී Taman ඒ දැනුම පාවිච්චි කරා. ඒකයි ඇත්තටම දුරදි කියන yaadena පිළිතුර. මේකෙදී අපිට හම් වෙන ගොඩක් කලකට සමාධිය හරහා ලැබෙන මේ ditta dhamma සුඛේ ලැබෙනවා. ඒක හෙල්ලෙන සුළුයි. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඇත්ත ඇති හැටි දැකීම. දෙයක් ආවට පස්සේ ඒක දිහා ඇත්ත ඇති හැටි දැකීමේ ගතිය මේ එදින්දා ජීවිතේම ගොඩක්ම අභියෝගශීලී. අන්න ඒකට යෙදෙන්න ඕනේ. ඒ නිසා හරි අමාරුයි කෙනෙකුට මේ තව කෙනෙකුට ටයිම් ටේබල් හදනවා කියන එක. ඕගනයිසේෂන් එක නෙවෙයි නම් ඉන්නේ. ඕගනයිසේෂන් එකට අත්‍යවශ්‍යයි. මොකද නැත්නම් ඒකේ නා කන්වීනියන්ස් නැති වෙනවනේ. ඊතර ගියාට පස්සේ මේ අවස්ථාවාදී වෙන්නේ. අවස්ථානෝචිතව වැඩ කරනවා. හැමදාම නැත්තල් නැහැ. අවුරුදු දෙකකට අවසයි හම්බ වෙන්නේ. විතර යාමත් බලන්න ඕනේ පුළුවන් තරම් උපරිම කරගෙන මම දෙන්නේ මගේ නිදර්ශනය මම කියන්නේ කරන තියෙන සෑම පින්කමක්ම කරන්න. කරලා ප්‍රාර්ථනා කරන මට විවේකය ලැබේවා. මට හුදකලාව ලැබේවා. මට විශ්‍රාමය ලැබේවා. එච්චරයි මට ඕන. මට මෙන්න කාම සම්පත්තියක්වත් මොන ලාභයක්වත් මොන සත්කාරයක්වත් මොන සම්මානයක්වත් එපා. කරන්න තියෙන දේ ඉස්සරහට ප්‍රමිතිච මිනිහ ජූතකේ හරි ගමන්නේ ජාලිය ක්‍රිෂ්ණ මිනිහා හරි ගමන්නේ දෙන්න. ඉන්නේ ජූතකයද කියලා බලන්න යන්න එපා. දීලා කියන්නේ මම මේ සියල්ලම කරන්නේ මොකටද? විවේකයේ පිණිසයි. ඉස්සරහමේ පිණිසයි. උදේකලාවේ පිණිසයි කියලාට පස්සේ ඒක අපේ සාමාන්‍ය බුද්ධිය කොට කරගන්න පුළුවන්. අද සම්මත ඊයේ දේශනාවේදී ප්‍රශ්නයක් තමයි. ඒ දේශනාවේ වචන දෙකක් කියනවා කියන්නේ අම්මිතාය අම්මිතාය කියන්නේ ඒ වචන දෙකත් ධම්මේතාවය කියලා කියන්නේ අඳිනවයි කියලා සිංහලෙන් කතාවක් අහලා තියෙනවා. ඌ ඇඳලා ඉන්නේ කියලා. ඈ? කොඩ් දානවා කියන අඳිනවයි කියන කතාව මම දන්නේ යුනිවර්සිටි උන් එක හරියට ප්‍රසිද්ධව පාවිච්චි කරන ඊයක ඇඳලා ඉන්නේ. අයියා වෙන්න හදනවා. මුදුන වෙන්න හදනවා. ගරු වෙන්න හදනවා. අන්තිම තේරෙනවද එහෙම කියන්නේ? කියන්නේ මේ පරිසරයේ ඌ මේ පරිසරයේ මිනිහා මොකද්ද මාවාගෙන. ඒ කියන තම්මේ කියලා. තද්මේ කියන්නේ එමතින් හටගත් යකඩම මඟුලන් සාන ඥානසන් තමයි විස්තර කරන්නේ. සීල සීලාමය මෘන්මය අයෝමය කියලා කියන්නේ යකඩෙන් හටගත් දෙයට අයෝමය කියනවා. මැටියෙන් හදගත් දෙයට මෘන්මය කියලා කියනවා. ඒ වගේ පරිසරයේදී යා ඒක ඇසියුම් කරලා අඳිනවා. ඇඳලා පස්සේ ඉතින් ගොඩ ගන්න කාටවත් බෑ. ඉතින් අඳින්න නැතුව ඉන්න එකට කියනවා අත්තම්මේතාවය. ඌ රජගෙදරට ගියත්, පාරේ බහලා ගියත් මිනිහක් ගතිය ඉච්චරයි. අන්නතේ අම්මේතාවය කියන්නේ කෙනෙක් තුළද නැත්නම් එක්කේ නාව කියන පිටස්තර කියන දැක්ක. ඒ කම්මිතාව කියන්නේ තණ්හා මාන දිට්ඨිය වල කියන නමක්. තෘෂ්ණාව තියෙන කෙනා තමයි මාන්නේ තියෙන කෙනා තමයි ditthිය තියෙන කෙනා තමයි අඳින්නේ. ඒ ඒ ඇන්දට පස්සේ ඒකට කියන නම දාව තම්මේ දාය. ධානයක් සමාන සත් අපි හිතන භාවනා කරනකොට ප්‍රීතිය ආපුවාම ඒකෙන් සන්තෝෂ වෙලා උඩ පැනලා ආනාපානය තමත කරලා හැමදාම ප්‍රීතිය තියෙයි කියලා අඳිනවා. දැන් සුඛේ ආවට පස්සේ නෝ හරි මම විතරයි මේ ඔක්කොම භාවනා කරලා ඒකට හරි ගියේ නැහැ මට විතරයි සුඛේ ආවේ කියලා ඕන්නේ නැන්දා. එහෙම නැත්නම් ඔන්න මේ ඔක්කොම භාවනා කරා මට විතරයි චතුත් අධ්‍යාහණය යන්න පුළුවන්නේ අනික් කට්ටිය වරු කාර්යය මම විතරයි ඒ හැම ඇඳිල්ලකින්ම කෙලේ තණ්හාමාන දිට්ටි වැඩෙනවා අතම්මේතාවය කියලා කියන්නේ ඒකට හොඳම සූත්‍රය තමයි සප්පුරුෂ සූත්‍රය කියන්නේ පංචම නිකාය සප්පුරුෂ සූත්‍රයේදී බුදුරජාණන්සේ ලස්සනට පෙන්නනවා ඔබ කුලවන්ත වෙන්න පුළුවන් ඔබ ධනවන්ත වෙන්න පුළුවන් ඔබ උගත් වෙන්න පුළුවන් ඔබ විනයදර වෙන්න පුළුවන් ධර්මදර වෙන්න පුළුවන් දුතාංග රකින්න වෙන්න පුළුවන්, ධ්‍යාන හතර තියන වෙන්න පුළුවන්, සිල් තියන වෙන්න පුළුවන්. ඇන්දොත් ගොයියෝ ඒක කෙලේශයක් කරන ඔබ අසප්පුරුෂ වෙනවා කියන්නේ. ඇන්දනම් ඒක කෙලේශයක් වෙනවා. ඒක තියෙන්න ඕනේ අඳින්න නැතුව ඉන්න ඕනේ. ඒක තියාගෙන අපේ ලොකු සාංශ කියන්නේ ಗುಣ වඩපන් ಗುಣ සංගවාගෙන ජීවත් වෙනවා. සංගවා ගන්න මන ඔබරුව සොඳුරියේ තවකෙකු මුතමන් හෝ මත ගැටෙතයි මා තුල මා හද සැලී සැලී යයි. එච්චරයි. ඒ තමන්ගේම ಗುಣ ගැනත් එච්චරයි කරන්න තියෙන්නේ සම්පූර්ණ ಗುಣ වඩන්න. ඒක කාටවත් පෙනුනොත් වැඩේ තට්ටු සැලී සැලී යයි. විතරයි. සිද්ධ ඒ කාලේ බව දැන් තියෙනවද දන්නේ නැහැ. මට හිතෙන්නේ තියෙනවා වගේ නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඔගොල්ලෝ දැන් දැන් තියෙන සිද්දුවේ ඒ කොහොමද ඒ තම උපරිමයේ ಗುಣ වඩලා හොඳට සිල්වන්ත හොඳට කුලවන්ත හොඳට ධනවන්ත වෙන්න හොඳ සුතපේ ඥාන ගන්න හොඳම ධර්ම කතික වෙන්න හොඳම විනයගරුක වෙන්න හොඳම දුතාංග තියෙන කවදාක කාටවත් අඟවන්න එපා තියෙන බව පෙන්වන්නත් එපා ඒකට අතම්මේතාවය කියලා කියනවා ධර්මේතාවය කියලා කියන්නේ අර පොඩි මොකක් හරි හම්බ කරගෙන ඒක කියා බලන්න හදන පුරාජේරුව අඬහැරේ අඬහැරේ විතරයි අද්දවල බලනවා මේ සිංහලේ සාමාන්‍යයෙන් කියනවා කටුසර කරේ රත්තරන් බැන්දයි කියලා කතාවක්. කටුසර වැඩි කොච්චරද? පෙන්නනවනේ ඒ වගේ. ඒ නිසා අපි ಗುಣ වඩන්න ඕනේ අසීමිතව. නමුත් ජීවත් වෙන්න ඕනේ uh, you must know how to go with the kings, how to walk with the king and work with the citizen John කියලා කියනවා. රජුරොත් එක්ක යන්න දැනගන්න ඕනේ රෙඩ් කාපට් එක උඩ බොහොම උජාරුවට යන්න දන්නවා. නමුත් වැඩි වෙලා ඉන්නේ රජුරොත් එක්ක නෙවෙයිනේ. අපේ ගෙදර සීමායයි හිරිබිරිස් එක්කනේ. ඒගොල්ලොත් එක්කත් ඉන්න දැනගන්න. අන්න ඒකට කියනවා තම්මේතාවය. අල්පේච්ච එක විදියක මේකට කියන්නේ අල්පේච්ඡතාවය කියලා කියන්නේ අධිකම අල්පේච්ඡතාවය කියලා වචනක් තියෙනවා. ඒකට බොහොම සමානයි. අධිකම ලබනවා. අධිකම ලබලා කාටවත් දැනෙන්න හරින්නේ නැහැ. ඒකට කියනවා අධිකම අල්පේච්ඡතාවය කියලා. එහෙම නැත්නම් හුදුවටම දැනුම තියෙනවා මොන වැඩක් කරන්න ගියත් හරියටම තහන ඔයා මොකද කියන්නේ. ඔයා මොකද කියන්නේ අපි. හරියට තමන් දන්නේ නැති කෙනෙක් වගේ වැඩ කරනවා. ඒකට කාගේවත් ඊර්ෂ්‍යාවට ක්‍රෝධයකට ලක් වෙන්නේ. ඔක්කොම සද්දෙත් එක දාන්න. ඒ වුණාට කවුරු හරි ඉන්නවනම් අහනවා මේ මේ වැඩක් ඉදිරියපත් වෙලා තියෙනවා ඔබතුමා මොකද්ද මේ ගැන හිතන්නේ. ඔබතුමී මොකද්ද හිතන්නේ? ඒකට ඉවරයි. එතකොට අර ඔක්කොගේම සහයෝගය ලැබෙනවා. දන්නේ නැති කෙනෙක් වගේ වැඩ කරනවා. ඒ ඒකට ඒ තියෙන අල්පෙච්චතාවය තේරවාදයේ විතරමයි ලෝකේ කතා කරන්නේ. එන අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ දේශපාලනයේ සමාජයේ ඔක්කොම කියාපාන සමාජය තියෙන. ඒ නිසා අපේ දරුවෝ අන්තිම අසරණයි. මොකද අම්මලා තාත්තලාත් අඳුර පාන කට්ටිය. ඒක දරුවෝ මොකද වෙන්නේ? ඒ නිසා උණ්ඩ කියලා දෙන්න ඕනේ ಗುಣ කොඩපන්. ඒකල ಗುಣ වසංගාගෙන ජීවත් වෙනවා. එකම මම දැකන්නේ මම ස්ටඩි මම හොයලා බලන කිසිම මේ අධ්‍යාපන ක්‍රමයක හෝ මේ ශිෂ්ටාචාරයක ඒ ಗುಣ වසාගෙන ඉඳීමේ වටිනාකම පෙන්වා දීපු කිසිම කෙනෙක් මම දැකලා නැහැ. සර්වජන් වහන්සේ මුකුත් නැහැ අසුචි කතක් අරගෙන යන සෝපාක ගාවටත් යන්නේ සෝපාකගේ මට්ටමේ. අඟුලිමාල ගාවට යන්නේ අඟුලිමාලගේ මට්ටමේ. නාලාගිරිය අතගාවට යන්නේ අතගේ මට්ටමේ. එතින්ද පිට වෙනා මිසක්කා කවදාකවත් මම මේ සරුවච්චයි මයි ළඟටයි ලෝව කරන්න එපයි කියලා ඒව මොකක්වත් නැහැ. උනාට ගියේ ගමම ටක් ගාලා ඒ මනුස්සයාගේ ভাইබ්‍රේෂන් එකට බහිනවා. බහැලා ඉස්සෙල්ලම කොක්ක ගහ ගන්නවා. කොක්ක ගැහුවාට පස්සේ කෝච්චියට අමුණ ගත්තා වගේ තමයි ගෙනියලා නිවනේ තමයි නතර කරන්නේ. ඒකට unassuming. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ unassuming කියන එක තමයි. මොනවද කියාගෙන ආවනේ? අන්තනේ වේගයෙන් ඇවිද ඇවිදගෙන ගියත් සතියෙන් නැඹිනවා නම් ඒකේ වැරද්දක් තියෙනවද? ඒ තමන් කරන්නේ මොකක් ඒ ඒ විදිහට මොකක් වඩන්නද? ඒකට අනුවයි උත්තරේ දෙන්න තියෙන්නේ. කොහරි ඉක්මනට යන්න නම් වේගෙන් යන්නේ කොහොමද? සතිය මම භාවනාවේ කියලා. ඉතින් ඒක කිව්වේ නෑ ඉස්සලා. ප්‍රශ්නේ කියලා තිබුණේ නෑනේ. නෑ මං මං මං කියනවා මං ওই විහිළුවක් නෙමෙයි මම මේ කරන්නේ. මේ තමන් හිතාගෙන හිටියනේ මේ අහගෙන ඉන්න මනුස්සය ගැන හිතලා නෙමෙයි කතා කරන්නේ. මම ස්වාමීනාංශ මේ සක්මන් භාවනා කරන්නේ මම ඒක සතිය වඩන්නේ කරන්නේ කියවනම් මට උත්තරයක් තියෙනවා. දැන් මේ අහන්නේ මොකද්ද? ඒක පාඩක් ගාලා අහක. හයියෙන් අනේක තෝරන හිමින් අනේක තෝරන. ඔබට ඕන හයිය ඵලය නැත්නම් හිමින් ඵල මට ඕන. සාහිණි. සතිය සතිය වඩමින් සක්මන් භාවනා කරනකොට වේගෙන් ගියා වුණත් කමක් නැද්ද? නෑ ඒකනේ ඉස්සලා කියන්නේ සතියෙන් යුක්තව නම් වේගෙන් ගියත් හිමීට ගියත් වඩන්නේ සතිය නම් ඒකනේ උත්තරේ. වේගය කියලා කියන්නේ වෙන ඩයිමන්ෂන් එකක් නේ. ඒක මම මේ ඉහළට යන එක යනද පහළට යන එක යනද උතුරු දිවයිනය කරනවද දකුණු කර දිවයිනය කරනවද කියන එක නේ සතිය වැඩෙන්නේ කොහොමද ඒක කරන්නේ ඇත්තටම කියනවා අපි ප්‍රශ්නයක් අහන්න ඉතලා සලකා බැලුවොත් ප්‍රශ්න ඇතුලේ උත්තරේ තියෙනවා ඒක ඒකයි අයින්ස්ටයින්ගේ ගණිත ගණිතඥ ගණිතය පිළිබඳ අන්තිම ශ්‍රේෂ්ඨය ඌ කියන උත්තරේ හොයන්න පමණද ගාන කියෝපා එතන උත්තරේ තියෙනවා ඒකයි මැත්ස් වල තියෙන අන්තිම සීක්‍රට් එක අපි ඒක නෙවෙයි අපි ඒක උන හරියට දුන්නොත් ඉක්මනට උත්තර දෙයි කියලා ප්‍රශ්නේ කියවන්නේ. ප්‍රශ්නේ කියවන්න බැරුව ප්‍රශ්නේ කියවන්නේ නැතුව ප්‍රමේයක් යොදවනවා කියලා කියන්නේ මොන තකතිරුකමක්ද? එතකොට මේ රතර සිලකට රවුම් කිරුණියක් ගන්න හදනවා. ඒ නිසා හොඳට කාණ කියවන්න කාට තේරෙනවා උත්තරේ තන. ඊට පස්සේ ලස්සනට ලියන්නේ උත්තර බලන එකට දැනුම් දෙන්න. Taman විසඳෙන්නේ ප්‍රශ්නේ කියවනකොට. එනිසා ඒ ඉස්සරහට යන්න යන්න වෙන්නේ Tamanමයි ප්‍රශ්නකාරයා වෙන්නේ. Tamanමයි උත්තරකාරයාත් වෙන්නේ. අන්තිපතන කිති ලූප්ස් එන්න පටන් ගන්නවා. ඉස්සරහට වටවලල් යන්න ඕනේ නැහැ. ළඟ ළඟ ළඟ ළඟ කරගෙනවා. මේ මේ තමයි දුක කියන්නේ. දුක කියන්නේ කියන්නේ අපි හිතනවා එළිය ඇති ඔකට උත්තරයක් කියලා. ඒ හිතන හිතිල්ල නිසාම තමන් හීනමාන කරපත් වෙනවා. ඒ හිතන හිතිල්ල නිසාම තමන් උත්තරේ වැරදින හැකි සංඥාව නැති වෙනවා. ක්‍රමසා විදි නැති වෙනවා. ඊට පස්සේ අසරණයි. අපිට තන තියෙන්නේ මේ ළඟදී ඔය ගෝයක භාවනා ක්‍රමයේ කරපු මේ ඉන්දියාවේ හිරගවල් වල ඉන්න මිනිසුන්ගේ කරපු සර්වේ එකක් මුගක් කියලා අර මුස්ලිම් මිනිස්සු ඉන්නේ විපස්සනා කරන්නේ ඒ මිනිස්සු කියලා තියනවලු ලෝකේ කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා ඔබට තේරෙනවා මේකට කොහෙවත්ම උත්තරයක් නැහැ කියලා ඔබ වගේ කියන්න ඕනේ කියලා ඒකට. ඔබ තමයි කරලා තියෙන්නේ. Questions? any question, you have a question, it's coming, coming from you, from within yourself. Yeah. That is, you are, the, you are the omnipotent, omnipresent creator of the question. <laughs> you are the best person to answer the question. Mm -hmm. As far as you think uh, you are the second person, you, you, in, you naturally put yourself inferior. You will never find the ways and means to answer it. You give it on the contract basis to the others. Yeah, your creativity disappears. So therefore, each and every question has its own answer at its own very, very, very beginning. Don't go the outside the question, go back to the source of the question, answer is there. සාමාන්‍යයෙන් මේ භාවනා වෙලාවේ මම වෙලාවට සක්කු සුජුජ ඒ වගේ වචන ඒ පාඩයන් පාවිච්චි කරුවා. මම කරගෙන භාවනා කරන්නේ. දැන් අපේ මේ ಗುಣ සතියේ සුදුසු ಗುಣ අපිට වඩා ගන්න ඕන නම් ඒ ಗುಣ ගැන අපිට කියවන්න හොඳ ගම්පියක් තියෙනවා එහෙම නැත්නම් ස්වාමීන් කරදරයක් නැත්නම් හිතුණක් කවන්න විනාඩි 15ක් ඉතින් තමුන්ට වැඩි යුතු ගුණ ගැන භාවනා කරන්නේ නැහැ. ආකාරයි මෛත්‍රී කරන්ද තමුන්ගේ ගුණ වගා කරගන්න ඒ වගේ දේවල් විනාඩි 15ක් විතර පොඩි මේ නෑ කොට කෙටි උත්තර දෙන්නේ. නුගුණ ටික අයින් කරන්න ගුණ ඔක්කොම වැඩි. <laughs> නෑ නෑ ඒක උත්තරේ තමන් තමයි දන්නේ තමන්ගේ නුගුණේ. ඒ කියන්නේ ගුණ අතින් මනට අපි ඔක්කොම සමානයි. ඔක්කොටම මනසකම තියෙනවා. නමුත් අපි නුගුණයක් රාගයක්, ද්වේෂයක්, මෝහයක්, මාන්නයක්, මදයක්, ඊර්ෂ්‍යාවක් ඉස්සර කරගත්ත නිසා රත්තරන් පේන්නේ නැහැ. සිලබස් එක මෙච්චර සම්බබවස්ස කරනවා. එක එක එක වාක්‍යයි. සියලු බුදුරයන් වහන්සේලාගේම උත්තර එකයි. ඊට පස්සේ තමයි කුසල සුඛ සම්බන්ධ. ඒක තමයි උඹට කුසලයක් වෙන්නේ. මේ ඇති වෙන වැරදි ටික ඒකත් එකවර නතර කරන්න බෑ. මේ මෑණිව දැහුවේ මට ගොඩක් පවුලේ අයට තියෙන සම්බන්ධතාවය වැඩි වෙයි. ඒ වගේම මේ භාවිත උනාට පස්සේ ඒ තියෙන අයට සම්බන්ධකම් වැඩි. ඉතින් මේගේ සම්බන්ධකම් නැති කරන නිසා බුදුරජාණන් කියන පවුලේ අයගේ තියෙන සම්බන්ධතාවය වලට වැඩි හොඳයි පැවිදි අයට තියෙන සම්බන්ධය. නිසා පැවිදි අයට සම්බන්ධනේ වඩපන්. එතකොට අර කැහැලෙනවා. මේක වඩන්නේ අර අයින් කරන්න මිසක් පැවිදි ලෝකෙට බැඳෙන්න නෙමෙයි. පැවිදි ලෝකෙ ටිකක් වෙලා ඉන්නකොට ඊට වැඩිය හොඳ එකක් හම්බ වෙනවා මේකත් අතහැරපන්. ඒක එතෙන් යන්න පුළුවන්. එතන මුළු ගමනේම අපිට මේ ආගම විසින් පින් කිරීමක් ඉස්සරහට දීලා අපිව අන්ධබදල් කරලා තියෙනවා. බුදුරජාණන්ගේ පවුණු කිරීමේ වගේ කීම ගනින් කෙටි මාර්ගේ. පවුණු කිරීම වගේම ගන්න අපේ ඕරේ පොඩි ජීවත් වෙන ඉතර ජීවත් වෙන ඕන කෙනකින් අහන්න පුළුවන් අපිට. මම මේ මීටියොත් උඹට කරදරයක්. මගේ බරක්, මගේ වෙහසක් තියෙනවා. අනේ එහෙමනම් මට සමාව මට ඕන කමක් නැහැ කාටවක කරක් බලන්තයක් කරදයක් බරක් වෙන්න. පුළුවාතර බලන්න ඕනේ මේ මහ පොළොව පොළොව මහී කාන්තාවටවත් බර වෙන්නේ. පොළොවේ ඇවිදින කොටත් මුරුතු ඇවිදින්න. පොළොව මහී කාන්තාව හැල්ලෙන්න ඇවිදින්න එපා. ගහකින් අර මේ නිව්සීලන්ත ගියාට පස්සේ මගේ අර යාළුවෙක් කියනවා ඒ මෞරිස් මිනිස්සයෝ ඒ අර ඒ කට්ටිය අඳුම් හදන්නේ අර වැහැරි ජාතියකින් ඒ ගහක් ළඟට ගිහිල්ලා ඒක හාවස් කරන්න ඉස්සෙල්ලා ගහට වැඳලා කියනවලු ප්‍රේස් එකක් අපි කප්පියම් කරනවා වගේ අනේ මගේ නැති බැරිකමට මම මේ කොටස් ටික ගන්න හදනවා මට මේකට සමාවෙයක් කිලිවිල්ල හාවස් කරලා ඒකේ අගකොන කබනේ ආය ගහ ළඟ තියලා පිටිපස්සේ පිටිපස්සට යනලු ගන්නවා ටික අරගෙන පේන්නේ නිකන් බමුණ මතයක් වගේ තමයි මොකක් කවදාකවත් ඉහිල ගහට දට්ටු කරලා කියනවලු මට මයි නැති බැරිකමට මට දර ටිකක් ඕන මට ලී ටිකක් ඕනේ නිසා මම බෝ කපනවා ඉතින් මයි නැති බැරිකමට සමාවයක්. ඉලන්දාරිකමට පුළුවන් කාර්යකමක් නෙමෙයි කරන්නේ. ඒ නිසා අපි ඕනම කෙනෙක් ළඟට ගියාම එයාගේ ගෞරවේ මනුෂයා මොකා වුණත් කමන්නේ අර ගෞරවය කියලා කතා කරාට අපි කවදාකවත් අවතත්ත්වයකටපත් වෙන්නේ නැහැ. හැම වෙලාවෙදීම හැම අවස්ථාවක් මතක තියන්න අසත්‍යමත් වුණොත් පව් කරන අවස්ථාවක්. මම මේක නැවතත් කියනවා. හැම අවස්ථාවෙම මතක තියාගන්න අසත්‍යමත් හැම මොහොතක්ම පව් කරන අවස්ථාවක්. නිසා සතිය තමයි අපිට පව පින පෙන්නලවත් දෙන්න තියෙන එක. ඒ නිසා අපි උත්සාහ කරන සතියෙන් ඉන්න සතියෙන් හිටියට පව පින තෝරලා දුන්නට පව පවෙන් අයින් කළ පින ගන්න සාමාන්‍ය දැනුම පාවිච්චි කරන්නත් ඕනේ. ඒක සම්පජන්‍ය කියලා කියනවා. සතියෙන් ඉන්නකොට තේරෙන්න පටන් ගන්නවා අපිට මෙන්න මේ ටික කළ යුත්තේ නොකළ යුත්තේ කියලා. ඒක නැතුව ඉන්න වෙලාවේදී අපේ වැඩ හොදලා ඉවර කරන්න පුළුවන් අකුසල කර්ම ටිකක් නෙවෙයි රැස් වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් අපි හිතන එක නොදකින්න එක පිනක් කියලා නෑ. ඒක භයානක අකුසල කර්මයක්. සතියෙන් හිටියට පස්සේ හොඳ නරක දෙක තේරෙනවා. මේ හොඳ නරක දෙකෙන් නරකයි කරලා හොඳ අල්ලන්නේ හොඳ හොඳ නිසා නෙවෙයි. නරකයින් කරන්නේ. අච්චුබටේ අර පිටිපස්සෙන් තියලක තල්ලු කරනකොට ඉස්සරහ තියෙන පණින කතාව දන්නවද? ඊගා ඊගා එක දීපම මාර්ගකට මොකද වෙන්නේ? අච්චුබටේ කියන එක දන්නවද? නරක තැන වම්බන කියන්නේ. ඌව කියන්නේ. දැන් ඌව මේ කාලයත් නැහැ. ඈ? කෝකිරල ගෙඩි දාන්නේ ඉස්සෙල්ල ගෙඩිල්ල තියෙනවා ඒකෙන් ඊගාගේ තියෙනට ඒක යනවා ඊගාගේ තිබ්බම ඒක යනවා ටක් ටක් අපි මේ එක කෝකිරල ගෙඩියකටත් වඳින්නේ නැහැ ඒක ගන්නේ අර කයින් කරන්නේ ඒ නිසා මොනම දෙයකවත් නයිසර්ගික නැත්නම් කේවල වටිනාකමක් නැහැ. ඒක පාවිච්චි කරන ඊගාව කෙනක. ඒ නමුත් මූල ධර්මයක් තියෙනවා. හැම වෙලාවෙම අපි තේරුම් අරගන්න ඕනේ පවක් වෙන්න තියෙන අවස්ථාව තියෙනවා. ඒකට ඒකට සැලකීමක් වෙන්න පව නොකර ඉන්න බෑ. ඒකත් හොඳට මතක තියාගන්න. නිසා අඩුවෙන් පව කිරීම විතරමයි එකම ස්වර්ණමය පදනම වෙන්නේ গোল্ডන් රූල් එක වෙන්නේ අඩුවෙන් පව කරන්නේ. ඒ කවුරුර කියනවා මේ ලෝකෙ කිසිම පවක් කරන්න බෑ කියලා ඒක මේ ලෝකේ ජීවත් වෙන මනුස්සයෙක් නෙමෙයි මේ ලෝකෙ ඉන්න බෑ. මේ ලෝකේ තියෙන්නේ බලවතාව විසින් දුර්වලයක් මරණ කන ලෝකයක් තියෙන. හැම බොඩි එකක්ම මැරෙන්නේ ලොකු එකගේ හක්කේ. ඒක තමයි ආර්ථිකය කියන්නේ. ඒක නැති කරන්න බෑ. ඒ නිසා ඛණ්ඩ එපා බඩගිනි නැත්තම්. මේ තා පොඩි එකෙක් මරන්න කන්නේ තියෙන්නේ කණේ. තන්නේ කර ඔය බලවතා ජය ගනි සවයලොත් විතරස් යන්නේ මේකේ. ඒක විනාශ කරන්නත් බෑ අපිට. ඒ නිසා අනවශ්‍ය පාවිච්චි කරන්න යන්න එපා. අවශ්‍ය දේ ප්‍රයෝජන සලකලා පාවිච්චි කරා. වැඳලා කියනවා ඉතින් නැති බැරි කමද මේ වෙලාව වේල නොකා බෑ. ඒ නිසා මම මේ ටික කරනවා. බුදුසෙනාට පිටක් පිටක් කරන කාලේ මෙනෙහි කරන්න කියලා කියන්නේ මම මේ කන්නේ ජවයේ පිණිස නෙවෙයි මදයේ පිණිස නෙවෙයි ශරීරේ වර්ධනය කරන්න නෙවෙයි මේ ජී මේ බඩර මේ මේ භ්‍රමචර්ය රකින්නයි කාලා වැඩි වෙලා කැමැතයක් ඇති කරගන්නත් නෙවෙයි නොකා හිතුවත් ඇති වෙන බඩගින්න නැති කරන්නයි අනේ මගේ භාවනාව සඳහා නැත්තම් භ්‍රමචර්ය සඳහායි මම මේ කරන්න කියලා පිටක් පිටක් ගානේ වර්ණන කියනවා එහෙම නැත්තම් obesity අන සීමාව දන්නේ ඔය කක කක යනවර කාපිරියා මගුල් ගෙදර ගියා වගේ. මේකේ තියෙනවනේ. අන්තිමට ගෙදර ගිහිල්ලා වල වෙන බෙහෙත් දුන්න ඕනේ. ඒක අයින් කරන දැන් තියෙනවලු ඇමරිකාවේ පාටිස් වලට ගිහිල්ලා උන් කාලා කාලා කාලා වැසිකිළියට ගිහිල්ලා වමනි කරලා එනවලු ආය කනවා. ඌ හොඳ කෑම. ඒකෝට ඒ කෑම දාසලා වෙනවා. ඒකනේ අපේ වැඩේලා තියෙන මේ බඩගිනි දුක නිරා ගන්න කනවා, විලිවා ගන්න අඳිනවා, නොතෙමී ඉඳ ඉරේලි වලක් ගන්න ගියක් පාවිච්චි කරනවා, ඉස්සදා ගන්න බැරි දෙයකට බේ ටිකක් පාවිච්චි කරනවා මිස මේ දේවල් වලදී මම කියන්නේ හතර වස්තු පිළිබඳව සබ්බපාපසකරණම් කියන පදේ තේරෙන්නේ භාවනා ටිකක් ඉහළට ගියාට පස්සේ තමයි. ඒතකොට හැම මොහොතක්ම හරිම ප්‍රිෂස්. හැම මොහොතක්ම උපයන්න. කිසිම වෙලාවක දෙන්නේ නැහැ. හැම වෙලාවෙම සතියෙන් ඉන්න ඕනේ. මගෙන් යම් අත්තරදක් සුකොබෝගීත්‍යක් පාරිභෝගිකත්වයක් වුණා නම් ඉන්න කෙනෙකුට හරි සමගින් ඉන්න සමාවිල්ලගෙන අනේ ඉස්සරහට නොකරන්න ඔබ බලා ගන්න එකයි තියෙන්නේ. එනිසා පින් කරන්න හදන්න යන්න එපා. ඒක හරිම කොම්ප්ලිකේටඩ් ෆෝමියුලා එකක්. පවුන කර ඉන්නවා කියන එක ඕන සිරිබිරිස් කෙනෙකුට තේරෙනවා. වෙලා වෙලා කියනවා මට ඒක ඔක්කොම ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ගැන මට පොඩි කණයක් තියෙනවා. සක්මන් කරගෙන යනකොට මේ වම දකුණ දිහා බලාගෙන යනකොට ඊට පස්සේ ඒකේ පොදු ලක්ෂණේ මතුවලා මේ ඔසවනවා, හදනවා, යවනවා, කරනවා කියලා තියෙනවා. ඒක වෙලාවක ඒක දිහා බලාගෙන ඉන්නකොට අර රෝද චක්‍රයක් එක අකුලක එක හැම පායෙම කරනවා වගේ ලක්ෂණවා ඒ තත්ත්වය එනකොට මම මම මම හිතුවා බලන්න ඕන කියලා ඔසවනවා කියන එකේ මුලමැද අඩ උඩ කියලා ඒකෝ එහෙම මම ඔසවන කරන දේ මුලමැද ඔසවීමේ මුලමැදට බලන්න පටන් ගත්තා එතන මට තේරෙන අර ලොකු සත්‍යයක් නැති වෙලා ගිහින් ඒ පොඩි පොඩි සත්‍යයක් ඇති වෙනවා වගේ කරනවා ඒක දිහා බලාගෙන ඉන්නකොට යනවා කියන්නේ කකුලේ පොඩ්ඩේ ඇසතු දෙක විතර යනවා වගේ දැනෙනවා. ඉතින් ඒ එහෙම බලාගෙන ඉන්නකොට මට හිතෙනවා අපේ ශරීරයේ තියෙන පංචස්කන්ධ දෙක බලන්න ඕනේ දන්නේ නැහැ. මම මේ දවස්වල මම වහන්න කියලා බොහොමසෙදී එහෙම ඒ විදිහට දෙක දෙකම කරගෙන යන එක හරියට නැත්නම් කොහොමද නාලම මේ සුද්ධ කළ දැනගන්න ඕනේ මේ විස්තර වශයෙන් දකින්නකොට මෙන්න මේ ඇටසැකිලි වගේ දේවල් දිගේ යන එකද නැත්නම් කරන්න ඕනේ අර ආනපාන සක්මණ දිගේ විස්තර බලනවා කියන එකද ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. ඔව් එතකොට දැනගන්න ඕනේ අර හිත කර්මණීය වෙන්න වෙන්න හිත මේ ශරීරයේ ඇතුළට යන්න යන්න මේ ශරීරය පිළිබඳ විවිධ දර්ශන පේන්න පටන් ගන්නවා. ඒක අපි ගණන් ගන්නෑ. අපි යන්න හදන්නේ ප්‍රත්‍යක්ෂයත් එක්ක. ටච් එකත් එක්ක. ඉතින් ඒකට තව නිකන් ඉස්සරහට තල්ලුවක් දෙන්න පුළුවන්. එහෙම හොඳට ඔසවන යවනවා තබනවා කියන එකත් පේන්න. මේ එසවීමෙන් මුල මැදාගක් තියෙනවා. ඒක ගත්තොත් ඒකෙත් මුල මැදාග තියෙනවා කියලා මේක හෙලෝග්‍රැෆික් ඩයග්‍රෑමයක් නේ තියෙන්නේ. මුළු චිත්‍ර බැලුවත් කොඩි කැල්ල ගත්තත් ඒකෙත් එච්චරමයි. එහෙම යනකොට යනකොට මේ රූප ධර්ම පිළිබඳ සවිශේෂත්වෙන්නේ. නමුත් ඔසවන එකක් හැම වෙලාවෙම පටන් අරගන්නේ ඔසවන්න කැමති හිත නිසා. කියන්නේ චේතනාව නිසා. ඒ නිසා අර වෙලාවට හොඳට විස්තර වෙලා නිකන් හිත ස්පේෂියස් වෙනවා. හොඳට ලස්සනට වැඩේ කරන්න පුළුවන්. අක්කු මුක්කක් කලබලයක් නැත්නම් තමන්න පුළුවන් මේ හිසවීමට ඇති කැමැත්ත සහ හිසවීමේ ක්‍රියාව. යැවීමට ඇති කැමැත්ත සහ යැවීමේ ක්‍රියාව. තැබීමට ඇති කැමැත්ත සහ තැබීමේ ක්‍රියාව කියලා මේ චේතනාව නාම ධර්මය වැඩ කිරීම පිළිබඳව පොඩ්ඩක් ඇටෙන්ටිව් වෙන්න පුළුවන්. අර ඒ වෙලාව විතරයි පුළුවන් ඒක. අර ඉක්මන් වෙන සංසිඳනකම් ඒව කරන්න බෑ. එතකොට වෙන මේ සෑම ක්‍රියාවක්ම සිද්ධ වෙන්නේ උඩින් එන කමාන්ඩ් එකකට. කමාන්ඩ් එක නැත්තම් මේක නිකන් රෝබෝ කෙනෙක් වගේ හිටිනවා. ඒ ඒ කමාන්ඩ් එකත් හරි ස්මූත්ලි යනවා. රූප ධර්ම වල ස්මූත් එකක් නැත් එක. ඒකට බැලුවොත් පේන්න පටන් අර ගන්නවා. ඇස්පිල්ලමක්වත් අපි ගහන්නේ නැහැ. ඇස්පිල්ලම් ගහන්න කැමැත්ත පහළ වෙන්නේ නැත්තම්. අනේ වගේ එක රූප ධර්මය හොඳට සුද්ධ කර බලන බලන ඉන්නකොට පේනවා. ඒ රූප ධර්ම සියුම් වෙන්න ඕනේ. සියුම් වෙනකොට ඉබේම මර්ජ් වෙනවා නාම ධර්මත් එක්ක. මොකද නාම ධර්ම ස්වභාවයෙන් සියුම්. රූප ධර්ම ගොරෝසු වෙලාවෙදී මර්ජ් වෙන්න බෑ. ඒ නිසා අපි ඉස්සර කනේ රූප ධර්ම මේ සියුම් කරලා සියුම් කරනවා කියන්නේ කිට්ටු කරලා බලනවා කියන එකයි. ලංකරන්න ලංකරන්න මේක හරි විවිධ. එහෙම වෙනකොට එහෙම හිට මෙයා මර්ජ් වෙනවා. එලා ඕන පොඩි ස්ටර් එකක් දෙන්න පුළුවන්. මේ වෙලාවේදී කොහොමද මේ චේතනාව කැමැත්ත වැඩ කරන්න කොහොමද ස්ටාර්වෝස් වල වෝෂිප් එකක් තියෙනවා කියන කකුල් දෙකක් තියෙනවා උදර දෙකක් තියෙනවා ඒක ඒක ඒක වැඩ කරන්නේ ඇතුලේ ඉන්න තමයි ඒක ඇවිදගෙන යන්නේ නොමනිකේ මැෂින් එකක් වගේ අර මේ කවුද කෙනෙක් මෙහෙම ඇවිදගෙන මම කකුල දෙක මේවා කරගෙන යනවා කියන එකත් මම දැනගන්නවා. ඇටසැකිල්ල ඒක සංඥාවක් විතරයි. එතකොට ඔය මෙයා බර්ටන් රසල් කියලා තිබුණා මේ මොලේ ඇතුලේ පුංචි මිනිහෙක් ඉන්නවා මිනිහා තමයි වැඩ කරන්නේ කියලා. කියන්නේ මොයි අපේ මොලේ ඇතුලේ කකුල ක්‍රියාත්මක කරන වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. කට ක්‍රියාත්මක කරන වෙනම සෙක්ෂන් එකේ පාටිකල්ස් ගොඩාක් එකතු වෙලා තමයි මොලේ හැදෙලා තියෙන්නේ. එතන තමයි හෙඩ් ඔෆිස් එක. එතනින් යන කමාන්ඩ්ස් තමයි මෙතන මේ රූකඩේ නටන්නේ. ඉතින් ඒක දසක් මිනිහා ගිහිල්ලා තියෙනවා ඩෙන්ටිස් කෙනෙක් ගාවට. ගිහිල්ලා නර්ස්ට ගියා කතා කරලා ෂුවලු මේ දත මේ කොතනද සර් කැක්කුම තියෙන්නේ කියලා ඇවලු. කැක්කුම තියෙනම් ඔළුවේ තමයි. ඒ උනට දත ගලවපන් කිව්වලු. මම දන්නා බ්‍රේන් එකේ තමයි කැක්කුම එන්නේ. ඒ උනට ඉතින් කරන්න දෙන්න බෝලෙත් කුණු වෙච්ච දත ගලවලා දාපන් කියලා. මේ හැම වේදනාවක්ම හැම සැපක්ම හැම දෙයක්ම මේ ලෝකේ තියෙන කිසිම දෙයක් නෙවෙයි විදින්නේ අපි මේ හිතේ තියෙන හීනයක් ගත කරන්නේ. ඒකෙන් එන කමාන්ඩ්ස් වලට වැඩ කරනවා, ඒකෙන් එන ඩිමාන්ඩ්ස් වලට කටයුතු කරනවා. කටයුතු කරාට පස්සේ ප්‍රත්‍යක්ෂයට තියෙන මොකද්ද දෙයක් උදවන කෙනෙක් හරි ශූන්‍යයි කියලා එක ගන්න දෙයක් නැහැ. ඇතුලේ යන්නේ මෙන්ටල් ගේම් එකක්. මනෝපුබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමයයි. ඒක තේරුම් ගත්තට පස්සේ පේනවා මේ හැම මිනිහෙක්ම රෝකඩයක් විතරයි මෙකැනිසම් එකකට තමයි කෙලස් කියන්නේ. මෙකැනිසම් තමයි මාර බලවේග කියලා කියන්නේ මාර බලවේග වල තමයි මේ නටවිල්ල නටවන්නේ. ඒව නැති වෙච්ච ගම ෂෝක් එකට තැම්පත් වෙලා හිත තැම්පත් වෙනවා. හිත හිත භවනාට වැඩෙනවා. කෙලෙසයක් ආපු ගම නැගිටලා කරාටි ගහයි කුන්ෆු ගහයි ඩිෆෙන්සිව් කියාවි අර නැටින් ඩාවි වට්ටක නැටුන් ඩාවි උඩර නැටුන් ඩාවි බලන්න ඔක්කොම නටන්නේ කෙලෙසාවට පස්සේ තමයි. කෙලෙස සංසිඳුණාට පස්සේ මේක මේ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණේ සම්පූර්ණ පිරිච්ච චිත්තක්ෂණය. මේ නැටවිල්ල නටන්නේ කිංචන කියන වචන බුදුහාම සඳහන් කරන්නේ කිංචන තමයි ඒ ඒ කෙලස් තමයි. කෙලස් කුච දානෙව තමයි මේ එළියේ වැඩියෙන් නගන්නේ. ඒක සංසිඳුණාට පස්සේ බුදු හිත තමයි. රහත් හිත තමයි. ඉතින් ඒක බලන්නේ ඉන්නේ නැතුව අපිට මේක මොනිටර් කරන්න බෑ. අපි දැනගන්න ඕනේ කෙලස් ආවට පස්සේ අපි වැඩියෙන් නටනවා. කෙලෙන් නැත්තම් සංසිඳෙනවා. ඉතින් කවුරු දිහා බැලුවත් Taman දිහා බැලුවත් එකමයි. ඒ මානසිකත්වයේ කන්ට්‍රෝල් එකක් නෑ. උඹටත් කන්ට්‍රෝල් එකක් නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ මැප් එක ඇඳලා පෙන්නලා තියෙනවා. මෙන්න මේ කෙලෙසට මේ නැතිලා යනවා. මේ කෙලෙසට මේ නැතිලා යනවා. ආ එතකොට පේනවා බුදුහාමුදුරුවෝ දැක්වුව කම තමයි අපිටත් දකින්න තියෙන්නේ. දකින්න දෙනවා. ඉතින් වැඩිපුර නටන්නේ වැඩිපුර කෙලස් තියෙනවා. ඒ නිසා එන්නේ එන්නේ විශේෂයෙන්ම මේ ද්වේතානපසන සූත්‍රය ඒ වගේ තැන්වල තියෙනවා. කෙලස් අඩු වෙන්න අඩු වෙන්න මේ මනුස්සයා දන්නවා දැඟලුවත් නැතත් වෙන්න ඕන දේ කොහොමඩක් පටිච්චසමුප්පාදයට සිද්ධ වෙනවා. ඔබ දඟලලා ගහ ගන්නට වැඩිය හොඳයි. වෙන්නර්ලා බලන් ඉන්නේ කියලා. එදාට තමයි Tamanට මේ ලෝකේ පාලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ද්‍ර Taman නම් මේ මනසකම පාලනය කරන්න පුළුවන්. Taman නම් වෙන කෙලස් ටික පාලනය කරගන්න පුළුවන් තැනට ඉන්නේ දඟලලා නෙවෙයි. දඟලන්න දඟලන්න මාර පාක්ෂිකයි. දඟලන්න දඟලන්න මාරයට අහු වෙනවා. tempat වෙන්න වෙන්න වෙන්න දැන් ওই මාර දුවර තුන් දෙනා ඇවිල්ලා මේ තාත්තා මාරයා ගෙදර ගිහලා අප්සෙට් ගියවට පස්සේ දුවර තුන් දෙනා එනවනේ. අයියෝ සිම්පල් වැඩක් නේ තරුණෙක් නම් අපි බිම දාගන්නම් කියලා. කන්නාරති රණා තුන් දෙනා. ඇවිල්ලා නටනකොට බුදුරජාණන් වහන්සේ අත් දෙකවත් ඇරලා බලන්නේ නැහැ. නාටකම ඉවරයි. නිගමනවි අත් දෙක ඇරලා බැලුවා නම් බුදුහාමුදුරන්ට අර තුන් දෙනා නිසා බබෙක් හම්බෙන්න ඉඩ තිබුණා. එහෙනම් බුදු වෙන්න වෙන්නේ. එකම දෙයයි කරන්න තියෙන්නේ බොහෝනේ නාටකමක් නටපන්. ඇද්දක හරින්නේ හරින්නේ කෙලෙස් නිසා. ඇඳගෙන ආපු ගමන් විශාල කෙලස් කන්දක් මැකෙනවා. ඒ නිසා මම කියන්නේ භාවනා කරලා වෙන පිනක් මොකක්වත් කරන්න මේ ඇස් දෙක වහගෙන පැයක් ඉන්න එකම බුද්ධ වෙනවා. කතා නොකර පැයක් ඉන්නවයි කියන එක අම්මප බුදු වෙනවා. මම කියන වෙන වෙන පින් මොකක්වත් තෝරන ඒක අගය කරන්න පුළුවන් නම්. ගෙදරක හිටියාම අපිට පුළුවන් මේ ඇස් දෙක වහගෙන පාලනය කරන්න. වචන කතා නොකර ඉන්න. අපි හම්බ කරලා තියෙන හැම එකෙම කරන්නේ ඇස් දෙක අරවන එකයි කතා කරන එකයි. අපේ ප්‍රිය වස්තු අපි මේ හම්බ කරපු හැම එකෙම කරන්නේ අපි කතා කරනවා. ඇස් දෙක අරවනවා. මෙතෙන් ආවට පස්සේ ඇස් දෙක වහන පැයක් ඉන්නවා කිව්වම සක්විත රජ වුණා. වෙන මොනවාක්වත් මම නම් කියන්නේ වෙන භාවනාවේ වෙන මොනම ප්‍රයෝජනයක්වත් ඕනේ නැහැ. ඔබට අඩු ගන්න ඇස් දෙක වහගෙන පැයක් ඉන්න පුළුවන්. කතා කර පැයක් ඉන්න පුළුවන්. ඇඟ නලියන්න තෝ පැයක් ඉන්න පුළුවන් නම් වඳින්න වටිනවා. වෙන මොනම බල ප්‍රයෝජනයක්වත් ඕනේ නැහැ. ඒ ඒ වගේ දේවල් වලින් සතුට වෙන මනසට භාවනා ජීවිතේ හරිම විනෝදාංශයක්. ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන කී මනසට අතනක් දනවා මෙතනක් දනවා පිච්චෙනවා. දැන් භාවනා කරනවා කියලා මොනවක්වත් නැහැ කතා කරන්නේ ක්‍රියා කරන්නේ නැති වහමි. ගල්බමුණා වාගේ. ඒ දේ යගේ කරන්න දන්නවා මම හිතන්නේ ඒක ලොකු ලොකු ජයග්‍රහණයක් කියලා. ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් මේ භාවනා සම්බන්ධ වෙන්නේ. ස්වාමීන් වහන්සේ thoughtless mind එකක් කියන ඇත්තටම මයි thought දෙකක් අතර තියෙන thoughtless mind එකක්. ඒ නිසා මේ thoughts හොඳටම analyze කරාට පස්සේ තමයි thoughtless mind එක අහුවෙන්නේ. හැබැයි ඒක thoughtless mind එක කියන එක natural නෑ. ඒක ඒක equilibrium එක නෙමෙයි තියෙන්නේ. ඒක හැම වෙලාවෙම thoughts එක equilibrium එකට යනවා. තමන් රෙකග්නයිස් කරන්නේ thoughts නෙවෙයි thoughts නැති පැත්ත. thoughts assume කරන්න යන්නේ. thoughts නැති එක මගේ I feel at home. ඒතර thoughts ඇවිල්ලා යනවා ප්‍රශ්නයක් නැහැ. ඒක ඉවරලා ආය යන්නේ thoughts නැති එකනේ. ඒ නිසා thoughts and thoughtless කියලා තියෙන දෙක reciprocal. දිගටම thoughts තියෙන්න බෑ හිතේ. දිගටම thoughtless තියෙන්නත් බෑ. thoughts එකක් මැද gap එකේ thoughtless. ඒක අහුවෙන්නේ අපේ ඉඳුරන්නේ. ඒක රෂනල් මයින්ඩ් එකට කොහොමදක්වත් අහුවෙන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙන thoughts අහුවෙන එක බලන්න. බලලා ඒක මුලමඳාක බලනකොට මුලට ඉස්සෙල්ලයි අගට පස්සේ මොකක්ද ගැප් එකක් අහුවෙන්නේ. හැබැයි හිත බය වෙනවා. හිත අන්දමන් දෙනවා. අම්බෝ පෝරකේ ලෑල්ලක්ද වගේ කියලා. නමුත් අන්තිමට ඒකයි ප්‍රകൃති කියලා තේරෙච්ච දවසේ තේරෙනවා. thoughts නැතුව thoughtless mind එකක් තියෙන්නේ. මේ thoughtless mind නැතුව thoughts තියෙන්නේ. මේ reciprocal එක දෙකටම කම්ප වෙන්නේ නැති මනසක් ආවනම් thoughts වලින් කෙලෙසෙන්නේ නැහැ. සැලෙන්න කියොත් කෙලෙසෙනවා. සැලෙන්න කියොත් අයියෝ මේ තෝට් එක ඇවිල්ලා මාව කෙලෙසවන්නේ කිව්වොත් ඒකමයි කෙලෙසිල්ල. ඒ ඒ ඒ ඇසියුම් කරන එක තමයි කෙලෙසිල්ල. මිය තෝට් එක නෙමෙයි. තෝට්ලස් මයින්ඩ් එකයි නෑ මා සතිය තමයි ඒක පෙන්වන්නේ. තෝට්ලස් මයින්ඩ් එක සහජාසෙම හම්බෙච්ච එකක් අපිට. අපිට ඒක නැති වෙලා thoughts නේ අපි ආඩම්බරකම් වලට අරන් තිනේ. ලාභයට, සත්කාරයට, සම්මාන සිලෝකයට thoughts නේ අතර මේ මුළු අපි ජීවත් වෙන එක සම්පූර්ණ හිතවිල්ලක් නෙමෙයි ජීවිතේ කියන්නේ. thoughtless mind කියලා කියන්නේ colorless, eventless, dramatic නැති මොකද්ද කම්මැලිකම. අපාළුයි ඒක. ඒ නිසා අපි ඒක ඇතුලේ අර මැණික් ඔබනවා වගේ thoughts ඔබනවා. ඒ වුණාට පස්සේ අන්තිම මානසික ලෝකේ තියෙන ඔක්කොම කෙලෙස් ඔක්කොට මැගිලි ගහන්න පුළුවන් තත්ත්වයක් ආවට පස්සේ අපි නිකම්ම දාස තත්ත්වෙට නිකම්ම බාල් තත්ත්වෙට බැලමෙහි කරන තත්ත්වෙට පත් වෙනවා. මොකවදරි ඇසියුම් කරොත් ඔබට තෝට්ස් වලට කොච්චර ආවත් තෝට්ස් දෙක අතරමැද තියෙන ગેප් එක වහන්න තෝට් එකට බෑ. තෝට්ස් එන්නේ මේ මේ පූට් වෙලා. ඒ ඒව පුට්ටු එක දිගට තියෙනවා කියන තමයි චිත්ත වීදිය කියන්නේ. මොකද චිත්ත වීදිය තියෙන්නේ මෙන්න මේ ප්ලෑන්ක්ස් වගේ තමයි. මේ ප්ලෑන්ක්ස් එකට වද්දලා තිරුණට බාසුන්නේ ලස්සනට වද්දලා. හැම ප්ලෑන්ක්ස් දෙකක් අතරම ගැප් එකක් තියෙනවා. මේක අන්තිමට මැදලා පොලිෂ් කරාට පස්සේ මෙතනින් ගන්න දූවිල්ල ගෙදි අවෙන් තරකන් යන්න පුළුවන් මේ පොලිෂ් එකේ නම් උඩ. ඒත් අවුරුදු 20ක් විතර ගියාම මොකද වෙන්නේ? අර විඩව් වෙනවා. විඩව් වුණාට පස්සේ අතනින් අත දූවිල්ල අතෙන් යන නිසා මොකක් හරි වලකට වැටෙනවා. ඒ වගේ හැම thoughts pain ඔක්කොම හැදලා තියෙන පුට්ටුවකින්. ඒ පුට්ටු වෙන් කර බලන එක තමයි සතියෙන් පෙන්වන්නේ. ඔබ කොච්චර මේක මේ ලස්සන වෙලා ඇල්ල වගේ තියෙනවා කිව්වත් ඕක පුට්ටුවක්. ඝන සංඥාවක්. ඒ ඝනේ විශ්ව කරලා බලන්න මයික්‍රොස්කෝප් එක දාන්න ඕනේ. ලොක් කරලා බලන්න ඕනේ. බලනකොට වෙනවා මේකේ ගැප්ස් වැඩි ඇත්තට. ඒක තමයි ඔය මේ මුචෙන්සේ පෙන්වන්නේ අපි පුරුද්දලමගේ ලස්සට පෙන්නලා තිබ්බට ගැප්ස් වැඩි මේක අතර තියෙනවා. අපිට ගැප්ස් බලන්න බෑ අපේ තෙන්තස් හැදිලා නැහැ ගැප්ස් බලන්න අපි ඒක දැකලා තියෙන්නේ ආස්තිකත්වයේ බලන්න. ඉතින් ආස්තිකත්වයේ දිගේ යන ගමන අනිවාර්යයෙන්ම සංසාරයට තමයි කෙලෙස් වලට තමයි. නාස්තිකත්වයේ හරහා තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒකට හරියන්නේ අපි අවකාශයේ දෙන්නේ අවකාශයේ තියෙන දේවල් දෙන්නේ. ඔක්කොම තරුණේ අපි ගණන් කරලා ඉවරලා තාරක ශාස්ත්‍රය කියලා කියන්නේ. මොකද තරු දෙකක් අතර එක තරුවකින් අනිත් එකට යන ගව් කීයක් යන්නද? ඒ කාදාකත් ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ගෝචර වෙච්ච ආනි පාළු. ඒකට තාලක සතර කියන්නේත් නැහැ. දැන් අපි මම හිතන්නේ පැය දෙක විතර වගේ කාලයක් තියෙනවා. අපි තව පැයක සක්මණකින් පස්සේ නැවත එකතු වෙනවා හතරට.